තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට කවුරු හරි කිව්වොත් උදේ කාලේදී අඩේ අඩේ පහරව 100ක් ගන්න. දවල්ට 100ක් ගන්න. අවසරට 100ක් ගන්න. කොහොම දවසට අඩේ අඩේ පහරව කුංචේ ගන්න බුද්ධිගත අවුරුදු 100ක් ජීවත් වුණොත් බර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා හෝ අවබෝධ කරනවා කියොත් ඉක්මනට කැමති වෙන. ශීඝ්‍රයෙන් කැමති වෙන, වහා කැමති වෙන කියනවා. එක දවසට අඩේ අඩේ පහරව 100 ගන්න අවුරුදු 100ක් පුරාවට ගුටි කන පහරවල් ගන්න ගණන් කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන දෙයෙන් ඉවරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවී සතර හිතියොත් ගුටි කන්න වෙන පහරවල් ගන්න ගණන් කරන්න බෑ මහණෙනි කියලා බුදු දනස දේශනා කරනවා. දේශනා කළා එතකොටුවා මම එච්චර දුකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ සැපෙන් සුඛමසින් යුක්තව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා වෙනවා කියලා මතක් කළා. ඉතින් බුදුජානක මහන්සිය හැමෝගෙම දේශනා කරන්නේ මහණෙනි ඔබට හිතේ සියු යම් නෑදෑය කාර්ය දෙමව්පිය සහෝදර කවුරු ඉන්නවනම් එයාට මේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. බුදුජානක මහන්සිය ලෝකේ පහළ වෙන්නේ ඒ නිසාමයි. ඉතින් මේ කෙරවලක් නැති සසර අපි හැමෝම ඉපදින නරී නරමින් ඉපදින ගමන ආවේ එන්ට උනේ මේ චතුරාර්ය අවබෝධ නොවුණු නිසාමයි අවබෝධ කරගන්න බැරි නිසා. ඉතින් අද දවසේදී හරි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේ දුක් සාගත හතර මුලා කරගන්න පුළුවන්. රහත් වෙන්න ඕනන්නේ අදුම ගානේ රහත් වෙනවා නම් හොඳයි. නමුත් අදුම ගානේ දික්ටි සම්පන්න බවටත් පත් වෙනවා නම් මේ සතර බුදුරජාණන් වහන්සේ දවසක් මුංගට හතක් වුණ ගල්කට හතක් අරගෙන මහණෙනි මේ ගල් මුංගට හතක් පමණ වන මේ ගල්කට හත දුරුකු මේ හිමාල පර්වතේ ස්වාමීන් මුංගට හතක් පමණ වන ගල්කට තාම පොඩ්ඩයි ගානට යන්නේ හිමාල පර්වත රාජ්‍යයේ විශාලයි මහණෙනි ඒ වගේ දික්ති සම්පන්න වූ විච්ච පුද්ගලයාගේ ජීවුණු දුක මේ හිමාල පර්වතය වගේ ඉතුරු ඉච්ච දුක මේ මොහොත හතක් පමණ ගල් කැටාත වගේ කියලා ඒ නිසා අපිට මොනක් කියනවනම් බැරි නෑ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර 7 කෝටි ජනකාය හිටියේ. ඒක 5 කෝටි කාර්ය ශාවක. ඒ ඔක්කොම මහණලා හිටියේ නෑ ගෙවල් දොරවල් වල. ඉතින් ඒ අය අහගත්ත ධර්ම ටික ටික ටික ටික හරි උත්සාහවත් වුණා මේ කාරණාව තේරුම් ගත්තට පස්සේ එයා ඒ තරම්ම මම නම් දකින්නේ ගොඩාක් අමාරුයි කියලා අමාරු නෑ හරි පහසු වෙනකට වඩා අපේ නිවන් දකින්න බැරි වෙයිමයි කියලා නමුත් ගොඩාක් වාසි මම දක්න විදිහට ඒ හින්දා මේ ඉගෙනගත්ත ටික අත්හරින්න බෑ බර්ත් උත්සාහවත් වෙන්න ඊගාව පෝෂණකොට පෙරපසු විශේෂ නැද්දී ඔයගොල්ලෝ හරියට තෝරගන්න නැහැ. හොඳයි අපි කතා කරමුකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ ඥානං කියනකොට ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් අලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛං එතකොට මම අද ගොඩක් ඒක ඇතුලේ විස්තර කරන්නේ කියන්නේ ජාතික දුක්ඛ කියනකොට අනන්ත සංසාර දුකම තියෙනවා ඒ සත්‍යනිකායවම ලෝකිනකොට තිරිසන් ආත්මවල പ്രേත ආත්මවල මම අර පොඩි උත්සාහයක් තියෙන කාරණාව ඔක්කොම මතක් කරගෙන මම ඔය දිශා කියන්නේ මම දවසක් දැක්කා එනකොට කවුරු හරි හරකෙකුට වැදෙනකොට පොරොකින් පොරනවා පිටේ ලොකු තුවාලයක් ඉහැඳේ පණුව ගහනවා. ඉතින් කාපෝටෝ වගේ කුරුල්ලෝ කොක්කු මොක්කුද සත්ත්වය කුදුලා පොට පොට කනවා. එතකොට අර එළදෙන එහාට හැරෙනවා මෙහාට හැරෙනවා එහාට ඇඹරනවා මෙහාට ඇඹරනවා කවුද දෙහින් කියන්නේ කාටද කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ අපි මෙහෙම ඉඳගෙන හිටියට ඒක දවසේ ඒකවත්ම තියෙනවා ඒ වගේම මට මතකයි හමුදාවේ එක මහත් එක්කදී අම්පාර ප්‍රදේශයේදී තාක්ෂණික විසින් බෝම්බකට තහවුරා මැරිලා දැන් මෙන්නේ සීල් කරලා පෙට්ටිය පිටින් ගලා දවස් දෙකක් විතර යනකොට නෑදෑයෝ එන හින්දා තියාගන්න උන දවස් දෙකක් විතර ඒ ක්වාටර්ස් වල තිබුණේ ඉතින් අපි කියනවා දැන් දවසක් හමාරක් යනකොට අර ඕජස් රැකගෙන ගත්ත දැන් උදේ වගේ දහවස තමයි ගන්න. එයාගේ අයියා කෙනෙක් ආවා ඇතිලා. අඬන්න ගත්ත බුදු මල්ලී කියලා අර වැක්කේම ඕජ සහගර මෙහෙම ඇඳීලා අඬන බුදු මල්ලී කියලා කෑ ගහනවා. බලන්න මේ දුක කොච්චරද කියලා ඒ දුක කොහොම ප්‍රත්‍යක්ෂව නැති වෙලා නැහැ. ඒ දුක එක දවසේ අපේ ජීවිතේ ඒ හින්දා මේ කියන ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. හොඳයි ඒ විදිහට ජාති දුක්ඛ, ජරා දුක්ඛ කියලා ඉපදීම දුකක්, යෙදවීම, මහලු බව, මරණය, අප්‍රයන් හා එක්වීම මනාප දේවල් වලින් ඉලෙනවීම, සිතන බලාපොරොත්තු නොලැබීම, කායික මානසික වෙහෙස දුක මේ ඔක්කොම දුකයි කියලා විස්තර කළා බුදුජානක මහසාරය කරනවා සංකීර්ණ පංචපාදන කන්ද දුක්ඛ මේ දුක් ඔක්කොටම කැටි කළා කැටි කළා කෙටියෙන් කියනවා පංච උපාදාන ස්කන්ධයට කියන්න වෙනවා මේ දුක ඔක්කොම දුකයි කියලා. හරිද? එතකොට මේ දුක් ඔක්කොම කෙටි කළා කැටි කළා කියනවනම් පංච උපාදාන ස්කන්ධයට කියන්න වෙනවා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අපි අර්ථ දක්වලා ගත්තොත් පොඩ්ඩක් ඔය දුක් ඔක්කොම කෙටි කියන කැටියෙන් කියනවා පංච උපාදානස්කන්ධට කියන්න දෙනවා පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? ඇහැ, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය පොට්ටබ්බ කියන මේ දස ආයතන ටික රූපස්කන්ධයට යනවා. ධම්මායතනය කියලා අහලා තියෙනවානේ මන ආයතනය ධම්මායතනය කියන්නේ. ධම්මායතනය කියන එක වේදනා සංඥා සංකාර කියන চৈতසික විදිහට ධම්මායතනයට යනවා. මන ආයතනය කියන එක විඤ්ඤාණ ස්කන්ධේ මන ආයතනයට යනවා. ඔය පංච උපාදාන ස්කන්ධය තමයි ආයතන 12ක් සාකච්ඡා සංග්‍රහ කරලා තියෙන ආයතන දෙකකින් බෙදලා තියෙන්නේ. අපි ගාව තියෙන මේ ආයතන 12ට තව නමක් තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඒකයි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි චක්කු සංපස්සයයි කියලා ඕගේ කාර්ය 60ක්ම තියෙනවා. පංචපාදස්කන්ධ. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උත්තරේනේ ඉපදීම, ලැබීම, මහලු බව, මරණය, අප්‍රඥාය කියන ප්‍රයන්දිනේම හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීම කෙටියෙන් කියනවා මුළු දුක් ඔක්කොට මේ ඇහැට කියන්න වෙනවා රූපෙට කියන්න වෙනවා කනට කියන්න වෙනවා ශබ්දෙට කියන්න වෙනවා කියන අර්ථය තමයි තියෙන්නේ. සත්‍යත්වන පංචපාදස්කන්ධ දුක්ඛ දෙනවා. නේද? ඇයි මේ දුක් ඔක්කොම ඇහැට කියන්න වෙනවා රූපෙට කියන්න වෙනවා කනට කියන්න වෙනවා ශබ්දෙට කියන්න වෙනවා කියලා කිව්වේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ ඉපදීම දෙදවීම මහලු බව මරණය කියන එක කියනවා නෑ ඒ හින්දා නෙමෙයි මෙන්න මේකයි මොකද නෝ එතකොට අපි සමුදේ සත්‍යෝ ඇහැ ලෝකේ ක්‍රියාවේ මధుරයි තණ්හාව උපදිනවන උපදින එහි. රූප ලෝකේ ක්‍රියාවේ මధుරයි තණ්හාව උපදිනවන උපදින එහි. තණ්හාව ඇති වුණොත් උපාදානිය වෙනවාමයි උපාදානියම භවය එනවාමයි භවය આવොත් ජාති ජරා මරණ එනවාමයි කියන ධර්මතාවයක් තියෙනවා. මේ ඇහැ පරිහරණය කළා රූපේ පරිහරණය කළා කන ශබ්දේ පරිහරණය කරලා කවදාවත් කෙනෙක් අජරාමර වෙන්නේ නැහැ. හරිද? ඒ පටිපදංකත දුක්ඛ කිව්වේ වෙන මොකුත් හින්දා නෙමෙයි. තණ්හාව උපදිනවා නම් කොහෙද උපදින්නේ? යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි. තණ්හාව පවතින්නේ එහි. මොකද්ද ලෝකේ ප්‍රිය මොකද්ද මధుර ලෝකයට? ලෝකයට ඇහැ ප්‍රියයි මధుරයි. රූපය ප්‍රියයි මధుරයි. කන ප්‍රියයි මధుරයි. ශබ්දේ ප්‍රියයි මధుරයි. නාසයේ ප්‍රියයි මధుරයි. ගන්ධේ ප්‍රියයි මధుරයි. ජීව රස කය පොට්ටබ්බ මනදම ප්‍රියයි මధుරයි. තණ්හාව උපදිනවා නම් උපදින්නේ එහි. පවතිනවා නම් පවතින්නේ එහි. තණ්හාව තියෙනකොට මොකද වෙන්නේ? මගේ දුව, පුතා, අම්මා, තාත්තා, රන්, රෙදි, මුතු, මණික් මේ මම, මගේ ඇහැ, මගේ කන, මගේ අතපය කියලා අපි මේවා උපාදාන වශයෙන් ගන්නවාමයි. නතර වෙන්නේ ගත්තහම භවය හැදෙනවාමයි. භවය කියලා කියන්නේ තමන්ට පරිබාහිර එහා පැත්තේ ලෝකයක් නිර්මාණය වෙනවා. අපි උපත්ති වශයෙන් එනකොට හැම කෙනෙක්ම ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික විතරයි අපි උපත් වශයෙන් එනකොට අරගෙන ආවේ. එනකොට අපිට අද වගේ අම්මලා තාත්තලා දුවලා පුතාලා නැහැදෑ යන්නේ ගෙවල් ගම් ස්ථාන තියෙන බාහිර පැත්තේ ලෝකයක් තිබුණේ නැහැ. මේ ආයතන ටික අරගෙන ඇවිල්ලා මේකේ තණ්හා උපාදාන වශයෙන් හැසිරුණ එකේ ප්‍රතිඵලයක් තමයි අන්න අහවල් තැන අහවල් කෙනා ඉන්නවා ඒ අයගේ ගෙදර තියෙන මෙතන අහවල් දිය අතර තැන තියෙන්නේ ගියාම ගන්න පුළුවන් කියලා බාහිර පැත්තේ ලෝකයක් නිර්මාණය වෙලා හැදිලා තියෙනවා අද තියෙන හින්දා අපි ඒවට යනවා ඔය විදිහ තමයි මරණාසන්න මොහොතේ ඔය තියෙන නිමිති වෙනකොට ඒ විදිහටම යනවා එතකොට සූතවත් ආර්ය ශ්‍රාවකයා සූතවත් ආර්ය ශ්‍රාවකයා දුක්ඛේ ඥානං කියනකොට එයා දුක දන්නවා මොකක්ද දුක කියලා දන්නේ මොකක් කියලා දුක දන්නේ ඇහැ කියන්නේ දුක රූපේ කියන්නේ දුක කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව ශරීරයේ කය පොට්ටම කියන දුක ඇයි ඒ සමුදි සත්‍යයෙන් ගන්නවා ඒවා තිබුණොත් තණ්හාව කියන එක උපදිනව පවතිනවා එහෙම උපාදානය වෙනවා එහෙම භවය ඇති වෙලා ජාති ජරා මරණ එනවාමයි කියලා සෘතවතාරේ ශ්‍රාවක දුක්ඛ සමුදයක් දන්නවා. තේරණේ? දැන් දුක්ඛ ඥානම් පුළුවන්ද ඒකට? දැක්කේ නැතුවට දන්නවද? ඉස්සෙල්ලා අපිට ඒක සත්‍ය ඥානය ඕනේ. ඉස්සෙල්ලා නුවණ තියෙන්න ඕනේ. හ්ම් දුක කියන්නේ මේවා. ඇයි දුක කියන්නේ ඒවට සමුදය සත්‍ය ගන්නවා. දුක එන්නේ මෙහෙමයි කියලා සමුදය සත්‍ය ගන්නවා. දුක්ඛ නිරෝධයක් ගන්නවා යාට. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව කියන එක නැති වෙන්න තෝනේ එහි ප්‍රහාණය වෙන්න තෝනේ ඒ කොහෙද ඇහි රූපේ තණ්හාව කියන එක මේ ඇහි රූපේ ඇහි රූපේ කනේ ශබ්ද නාසයේ ගන්ධය කියන ටිකේ තණ්හාව කියන එක ඉපදුනේ පැවතුනේ නැත්තම් තණ්හාව කියන එක නිරුද්ධ වුණා නොපැවතුණා උපාදානය වෙන්නේ නැහැ භවේ නැහැ එහෙම ජාති ජරා මරණ නැහැ කියලා එයා සංහා නිරෝධය නිවනයි කියලා දන්නවා. දැන් වෙනද විදිහටම ඇහෙන් රූප බලලා මේ දරුමල්ලු දුව පුතා රන්දදී කියලා බල බල ඉඳලා අපේ තණ්හාව නැති කරන්න පුළුවන්ද? බෑ. නමුත් දැන් මේ තණ්හාව නැති වෙන්න ඕනේ. හරිද? ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ ඕවා තමයි සංහව නැති වෙන්න තෝනේ සංහව නිරුද්ධ වෙන්න තෝනේ එහෙම උපාදාන වෙන්න මේ මගේ ඇහැ මගේ කන දිව නාසය ශරීරය කියලා ගන්න බෑ එහෙම මගේ දුව පුතා මේ රන් රෙදි මුතුමනි කියලා බදා ගන්න බෑ එහෙම භවයේ නැහැ බාහිර පැත්තේ හැදිච්ච ලෝකයක් තියෙනවා ටික ටික දිය වෙනවා අලුතෙන් හැදෙන්නේ නැහැ භවයේ නැහැ එහෙම ජරා මරණ දුක නැහැ ප්‍රතිසන්දිත යන්නේ සියලු දුකම පහනක් නෙමෙයි වගේ නිවිල යනවා. දැන් ඔන්න එයා නිරෝධයක් ගන්නවා. ඒතකොට නිරෝධය හැටියට යගන්නේ මොකද්ද? තණ්හා නිරෝධය. මොකේද? ඇහැයි රූපේ කනේ ශබ්දේ තණ්හා නිරෝධය. ඒක සූත්‍රය ගන්නස් ඉස්සරහ සම්මාදිට්ඨි. එහෙනම් ඇත්ත ඇති හිතේ දකින්න. මොකද්ද? යංකින් සම්වේදම සම්බන්ත නිරෝධය. යමක් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත නම් ඒක හේතු නැතුව නැති වෙනවා කියලා දකින්න. කිව්ව දැන් ඔන්න සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටියෙම දකින්න ඕන දැන්. අපේ කෙනා කෙනාට උවමනෝ හෝ කෙනා කෙනා දකින විදිහට නෙමෙයි යථාභූත ස්වභාවය. මාර්ගය තියෙන්නේ ඊට පස්සේ දැන් ඇහැ රූප කන ශබ්දය කියන එකේනේ තණ්හාව අහුනොත් නේ තණ්හාව උපදින්නේ. ඒ වෙලාවේ තණ්හාව නැති වෙන්න ඕනේ. මේ දර්ශනයෙන් ඇහැ රූප කන ශබ්ද කියන එක හමු නොවන විදිහටම දර්ශනය හදලා දෙනවා. මේ දර්ශනයට හේතු වුණාම තණ්හාව උපදවන්න පවතින දෙයට ඇහැ රූප හම්බ වෙන්නේ එක තණ්හාව ඇති කරන්න බැරි වෙන විදිහට මේ දර්ශනය තියෙනවා. හරිද? එතකොට දැන් සම්මාදිට්ඨි මාර්ගය තමයි මොකද්ද? යතහ භූත ස්වභාවය. යතහ භූත කියලා කියන්නේ යම්සේ ඌද යම්සේ පවදීද එසේ ඇත්ත ඇති හැටි. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ අදහසක්වත් දේශනා කළා නෙමෙයි. 아무තු ධර්මයක් දේශනා කළේ නැහැ. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකේ හැමදාම පැවතුණු පවතින ඒ ලෝකය නොදකින තැනක් තියෙනවා. අන්න ඒක තමයි හොයලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ තමයි මේ ස්පර්ශ ආයතනයේ ඇතිවීම නැතිවීම. මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම හැමදාම පැවතුණු හැමදාම පවතින තථාගතයන් වහන්සේලා පහළ වුණා දැන් පවතින ඇත්තක්. ඒක ලෝකයට ඒක පේන්නේ ලෝකයේ ස්පර්ශ ආයතන හය ඇතුලේ ඇත්ත කරගෙන ජීවත් වෙනවා. ඒ හින්දා මෙන්න මේ ඇත්ත ඇති හැටි බලනවා දැන් අපිට නිරෝධ සත්‍යයට හම්බුනේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය ඔය එකකටවත් සංහව නැති වෙන්න ඕනේ කියලානේ. මාර්ගයෙන් කරන්නේ තණ්හාව ඇති වෙන්න තියෙන හේතුවම නසනවා. තණ්හාව ඇති වෙන්න තියෙන හේතුව මොකද? ඇහැ රූපේ. කන ශබ්දේ. ඇහැ රූපේ කන ශබ්දේ කියන එක ඒ ඒ පුද්ගලයාට ඇසුරු නොවන විදිහටම හදලා තියෙනවා. ඒකට තණ්හාව කියලා තණ්හාව ඇති වෙන්න හේතුවත් පිටින් නැති වෙන විදිහට. ඒ දර්ශනය තමයි මම කියන්නේ. යම් කිංචි සමුදය ධම්ම සම්පත්තිය. නැත්නම් මේ ධම්ම හේතුකෝ යතන. නැත්නම් ස්පර්ශ ආයතනයි ඇතිවීම නැතිවීම. අපි අර උදේ කතා කරපු දර්ශනය බලමු. දැන් ඔන්න වෙනද පුරුද්දට මම ඇහැ කියන ගානේ රූපේ කියන ගානේ වෙනද පුරුද්දට හිත තියන්න එපා. හරිද? දැන් මම කතා කරන්නේ යථාභූත ස්වභාවයෙන්. හරිද? දැන් මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ උපාදාය රූපයක් උ චක්කු ප්‍රසාදයේ ඇඳිලා තියෙනවා ආහාර ප්‍රත්‍යයෙන් ඒකට මහ බුද්ධයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සතහන වර්ණ රූපය හැට ගැටෙනවා හරිද අර ඉතල ටීවී එකයි යුග එකයි වගේ දී කරගන්න දැන් හිතේ පැත්තට නොයදුනා නම් හිතෙන් විනාරමුණක් අරගෙන තිබුණොත් රූප පේන්නේ ඒ හින්දා ඒ ඇහැට රූපේ ගැටලා රූපෙට ඇහැට ගැටලා තත්ත්වයට හිතත් යොමු කළාම මේ තුන් දෙනා නිසා මොකද වෙන්නේ? පේනවා කියන સિદ્ધාන්තයක් නිර්මාණය වෙනවා. ඒ පේන සිද්ධිය තමයි ඇහත් රූපයත් එක්ක රූපය එතෙන් පිට යොමු වුණාම ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඒ හිතේ යෙදුනහම නාමයයි රූපයයි කියන ධර්මතා දෙකම නිසා මේ පෙනෙනවා කියන සිද්ධියක් නිර්මාණය වෙනවා. මේ පෙනෙනවා කියන සිද්ධිය රූපෙට විතරක් අයිති නැහැ දාන්න බෑ මොකද ඇහැ රූප දෙක නොවුනනම් නාම ධර්ම කියලා එකක් නැහැ. අරමුණක් විදින්ට හඳුනන්න හිතන්න පුළුවන් කියන නාම ධර්ම ටික නොයදුනා නම් රූප විතරක් තිබුණාට හිත කියන එකක් පොදින්නේ දන්නේ නැහැ. හිතේ ඒ හිතේම යෙදුණු නාම ධර්මත් ඒ හිතට උපකාර රූප ධර්මත් කියන නාම රූප දෙක යෙදිලා ඒ ටික නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තමයි විඥානය කියන්නේ මේ රූපේ දැනගන්නවා කියන නැත්තම් රූපේ දැනගන්නවා කියන එක ප්‍රඥාප්තිය රූපේ දකිනවා පෙනෙනවා එතකොට මේ පෙනෙනවා කියන තැනක තියෙන්නේ මොකද්ද ස්කන්ධ පංචකයක්ම තියෙනවා. හරිද? එතකොට දැන් ඇහැයි රූපයයි හිතයි කියන ධර්මතා තුන වැය වෙලා පෙනෙනවා කියන සිද්ධියක් නිර්මාණය වෙනවා. ගොඩාක් නාම ධර්ම දන්නේ නැත්නම් එක පැත්තකින් තබන්නකො අමුතු රූප ධර්ම දන්නේ නැත්නම් ඒක පැත්තකින් තබන්නකො අපිට එක දෙයක් පැහැදිලි ඇහැ නැතුව පේන්නේ රූප නැතුව පේන්නේ හිත නැතුව පේන්නේ පේන්න ඕන වෙනවා මොකද්ද? පේනවා කියන સિદ્ધාන්තයක් වෙන්න ඕන වෙනවා, ඇහැ ඕන වෙනවා, රූප ඕන වෙනවා, හිත ඕන වෙනවා. එහෙනම් මේ හේතු ටිකේ ප්‍රතිඵලයක් තමයි මොකද්ද? පේනවා කියන ටික. ඒකට පේනවා කියන සිද්ධිය නිර්මාණය වෙනකොට පේනවා කියන සිද්ධිය ඇතිවෙච්ච හේතු අපිට හම්බෙලාවක් තියෙනවද බලන්න. දැන් අපිට මෙහෙම පේනකොට ඕන පොඩි ළමයෙකුට උනත් යම් වස්තුවක් පේනකොට ඊට පස්සේ අපි සංකල්ප මනෝවිඤ්ඤාණයෙන් නැත්නම් ඒකට හිතින් කින් කින් පේන දෙයක් අපි නේ හිතින් කින් කින් කරනවා මිසක පේන දේ තිබිච්ච හේතු දන්නවද අපි? දන්නේ නැහැ. මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන ටික අපිට අහුවෙලාවත් නැහැ. අපි දන්නේවත් නැහැ. ඒ ටිකේ හිතගෙන ඒ හේතු ටිකේ ප්‍රතිඵලයක් තමයි මොකද්ද? පේනවා. ඔන්න දැන් දිත්තේ දිත්ත මත්තන් දැකීම දැකීමක් විතරයි. හරිද? පේන එක නාමයට අයිතිත් නෑ රූපයට අයිතිත් නෑ නාම රූප දෙකෙන් එකකටවත් අයිති නෑ හැබැයි නාම රූප හේතුයි මේ පේනවා කියන එක ඵලයක් ඵලයක් පේනවා රූපයක් පේනවා කියන සමස්තයක් විදියක් තියෙනවානේ එතකොට එයා දන්නවා ඇහැ හෝ අයින් වුණොත් හිත හෝ අයින් වුණොත් චක්කු විඥානය හෝ අයින් වුණොත් පේන දේ නැති වෙනවා හැබැයි ඒක දන්නේ එයා නුවණින් අපි කියමු දැන් මේ බලදකපත් වෙනවා හරි. හැබැයි මට සීට් එක පේන්නේ නැහැ. මට නුවණයි මේක පත් වෙනවා කියලා කියන්නේ එහෙනම් මේක ස්විච් එක දාලා. නේ? නුවණද නැද්ද? නුවණක් තියෙනනේ. දැන් ස්විච් එක පේන්නද? නැහැ. මේක නිවෙනකොටම දන්නවා මොකද්ද? ස්විච් එක ඔෆ්. එහෙනම් පේනකොටම දන්නවා දැන් බල්බකවත් තමයි ඇහැ නිසා රූප නිසා චක්කු විඤ්ඤාණ නිසා පේනවා. එච්චර එයා හිතන්නේ. එයා දන්නවා එක දෙයක් දැන් දැක්ක මොකද්ද? චතුරාර්ය දුක්ඛ ඥාන මේ ඇහැ මේ රූපේ මේ චක්කු ඥානය කියලා අරමුණු කළොත් මේ රූපේ කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? පේන සිද්ධිය ඇතුළ මේ රූපේ කියලා බැලුවොත් ඒ රූපය අරඹය තණ්හාව උපදිනවමයි. තණ්හාව පවතිනවමයි. තණ්හාව වුණොත් උපාදානය වෙලා භවය වෙලා ජරා මරණ එනවමයි. සියලු දේ රූපයකට තණ්හාව නැති වුණොත් උපාදානෙ නැහැ, භවෙ නැහැ, ජරා මරණ නැහැ. දැන් එයා සියලු දේ ඇතුළේ රූපෝනේ උපදවන්නේ නැහැ. රූප බලන්නේ නැහැ. රූප දකින්නේ නැහැ. එයා ඇත්ත ඇති ඇති දකිනවා. දකින්න මොකද්ද? ඇහැයි රූපයයි හිතයි නිසා පෙනෙන දේ වෙනවා. ශීක්ෂක දාන නිසා මේ බල දෙකපත් වෙනවා. හැබැයි ශීක්ෂක පේන්නේ නුවණයි. ශීක්ෂක බල්දක නිවෙනකොටම දන්නවා සිද්ධකෝ. ඒ වගේ කෙනෙකුගේ නැති වෙනකොට මොනයි ඇහැ රූපේ චක්කුඥානේ අනිත්‍යනේ ඇහැ අනිත්‍යයි රූපේ අනිත්‍යයි චක්කුඥානේ අනිත්‍යයි කියලා දන්නවා අය. ඇයි පෙනෙන දේ නැති වෙනකොටම දන්නවා ඒ පෙනීම ඇති කරපු හිත් එක දැන් නැහැ. එතකොට ආපහු තව තැනක තව දෙයක් වෙනකොට එයා දන්නවා දැන් මේ හේතු ටික නිසා මේ පෙනෙන කම වෙනවා හේතු නැති වෙනකොට පෙනෙන කම නැති වෙනවා කියලා කෙලෙස් සුන් වශයෙන් කෝපය නොකොට තාමත් සිහි නුවණින් එයා මේ පෙනෙන ඇහෙන දේට ඇතිවීම නැතිවීම බලන්න මොනින් කටයුතු කරනවා එයා බයයි ගිනි අඟුරු වලක් වගේ දකිනවා නැත්තම් එයාට දුක්ඛේ ඥානක් තියෙනවා මේ ඇහැ නැත්තම් මේ රූපේ මේ කන මේ ශබ්දය කියලා පෙනෙන දේ ඇතුලේ නිමිති ගන්නෑ. නිමිති ගන්න නැති නැති වුණාම මොකද වෙන්නේ? පෙනීම ඇති කරන හැරූප චක්කු විඥානේ හම්බ වෙලා නැහැ. මෙහෙම බලනකොට බලනකොට මේ පෙනෙන දේ ඇතුලේ රූප බලපු, ඇහැ බලපු, ශබ්දය අහපු, කන දැකපු හුරුවක් තියෙනවා ඒක ටික ටික ගෙවෙනවා. මේ පෙනෙන සිද්ධිය ඇතුලේ මේ රූප කියලා බලපු හුරුවක් තියෙනවා නම් ඒ පැත්තට නැඹුරු වෙච්ච ගතියක් තියෙනවා නම් මේ දර්ශනයේ හිත තියලා බලනකොට ටික ටික ටික ටික ඒක ගෙවෙනවා. ජීවෙනකොට එයා දන්නවා කොච්චර දුරට මේ දර්ශනය කරන්න ඕනද පෙනෙන සිද්ධියතුළු රූප බලපු හුරුව ගෙවෙනකම් කටයුතු. රූප බලපු හුරුව ආශ්‍රවත් ශේවනකම් කටයුතු. එහෙම ටික ටික බලනකොට කලින් දැකලා තියනවා තියනවා කියලා බාහිර තිබුණු නිමිති ඔක්කොම ටික ටික දියවි දියවි යනවා. අලුතෙන් දකින හනේව නිමිති වශයෙන් හිටින්නේ ඇයි එයා දැන් ගනුදෙනු කරන්නේ Taman එක විතරයි. ඒ මොකද Taman එක විතරයි කියලා කිව්වේ මම ගනුදෙනු කෙරුවේ නැත්තම් මනෝවිඤ්ඤාණයට අහුුනේ චක්කු විඤ්ඤාණ මට මට පෙනෙනදී මට පෙනෙන දෙයට මම හිතුවේ. බැහැර දෙකට නෙමෙයි. මේ ඇහත් රූපයක් දෙක රූපේ ස්පර්ශයෙන් පහළ වෙච්ච වේදනා සංඥා චේතනා නාමයේ ওই නාම රූප දෙක නිසා පෙනෙනකමක් වුණා දැනගන්නකම වුණා. ඒ දැනගන්න දේ එකයි ගන්න දෙන්න එතකොට ඇහැ රූපය දෙක බිඳෙනකොට ස්පර්ශය නැති වෙනවා වේදනා සංඥා නැති වෙනවා නාම රූප දෙක නැති වෙනවා පෙනෙන දේ නැති වෙනවා එතකොට හැම වෙලාවෙම අපි ජීවත් වෙලා තියෙන්නේ මට පෙනෙන ඇහෙන දේත් එක්කයි සිතින් කියින් කියින් කරලා තියෙන මං ජීවත් වෙලා තියෙන තනියම 1000ක් මැද්ද හිටියත් ඉන්නේ තනියම හිතට අහු වෙලා නැහැ තමන්ගේ සිතේ අත්දැකීමට පරිබාහිර රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංකාරයක්වත් අහු වෙලා නැහැ. ඔය නාම රූප කියනවා රූප වේදනා සංඥා සංකාර කියන විඥාන සිතියක් කියනවා. එතකොට එයා දුරට සිහිය තබනවා වටපිට බලනකොට ඉස්සරහට යනකොට අතපය හබවන දිග අනෝන් ජීවත් වෙනකොට හොඳට සතිපට්ඨානේ වමනාමයි. මේ සම්මා දිට්ඨියට නිතරම සිහිය තියන්නට ඕනේ. එයා දන්නවා වෙනත මොකද මෙහෙම කළ රූපයක් බැලුවොත් මොකද වෙන්නේ? රූපය කියන්නේ මොකද්ද? දුක කියලා දන්නවා. ඇයි ඒ රූපය අහුනොත් තණ්හාව කියන ඔගොල්ලෝ ටග්ගල යමක් දිහා විතර බැලුවොත් මොකක් වෙයිද? ඒකේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නේ? ඒකට බය තණ්හාව ඇති වුණොත් උපාදානය වෙනවමයි. උපාදානය වුණොත් භවය කියන්නේ පැත්තකට යනකොට ඇතිවගමට හිටිනවමයි. ඕන්නම් දැන් අපි ඉතරකල් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කළා තියෙනවනේ. යමක් දිහා තනි තනි කළා මේක දිහා බලුවොත් තියෙන දෙයක් දිහා බලුවොත් එහෙම කළා. පැත්තකට යනකොට දැකපු දෙය හිටියි. නමුත් අපි වටපිට බලනවා සිහිය තියාගෙන. මොකද්ද සිහිය රූපයක් බලන්න නෙමෙයි. ඇහැ හරවනකොට ස්පර්ශය නිසා පෙනෙනකමක් වෙයි නේද? එතකොට පෙනේ මට. පෙනෙන දෙයකට මම ඕන දෙයක් විඳින්න හඳුනන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. අහකට යනකොටම ස්පර්ශය බිඳනකොට පෙනෙන දේ නැති වෙනවා. වෙනද වගේ එකපාරට දැහැර ඉන්න කෙනෙක්ව තියෙන දෙයක්ව බලන්න ඒකයි සිහිය ඕන වෙනවා කියලා කියන්නේ අර ඉස්සර සූත්‍රයේ තියෙන්නේ ඉස්සරහත් පතු පිටිපස්සෙත් පතු දෙපැත්තත් පතු උඩත් පතු යටත් පතු තියෙන කැලේකට ගියාම පුරා සීයෙන් ඉන්න වෙනවා වගේ එක දශමයක් හරි සිහිය අතහැරුණොත් පතු වැයෙනවා. තේන්නේ රූපයක්මයි. පරම පුරුද්දට. ඇහෙන්නේ ශබ්දයක්මයි. එහෙම වුණොත් අනිවාර්යම ජරා මරණ දුක එනවාමයි. ඒ හින්දා එයා පුළුවන් තරම් ප්‍රවේශම් වෙනවා මොකද්ද? මොකේද? මෙන්න මේ දර්ශනය අත නොහැර දර්ශනය තුල ජීවත් වෙන්න. මොකද්ද දර්ශනය? ස්කන්ධයන්ගේ උදේවැය යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනින. දැන් මම බලනකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිසා පෙනෙන කමක් වෙයි නම්. පෙනෙන දේක මම ගනුදෙනු කරන හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ. හිතකට ගියාම එයාට පෙනුණු දේ සිහි කරන්න පුළුවන්. එතකොට එයා දන්නවා හොඳට ඇහැ රූපය චක්කු විඤ්ඤාණය කියන හේතු ටික නිසා පෙනුනහම පෙනුණු දේ මම දැක්කේ. දැන් මේ පෙනුණු ගම මම සිහි කරනවා නේද? මම එහෙම සිහි කරනකොට ඒ ඇහැ රූපය චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා ඒ පෙනුණු ගම නිරුද්ධයි. ලොකු අර්ථයක් දක්වන්න ඕනේ තමන්ට තේරෙනවා වෙන දෙයක් පේනකොට ඉස්සෙල්ලා තියුණු දේ නෑ. එහෙනම් මේ පේවුණු දේ මේ මෙහෙම පේන දේ දෙකක් උනේ ඇයි? හේතු ටික වෙනස් නිසා. ඉස්සෙල්ලා හේතු ටික යෙදුණු ආකාරයට පෙවුණා. ඒ හේතු ටික විදුරින්ද ඒ පෙනීම නැති වුණා. දැන් මේ වෙන හේතු ටිකක් නිසා පේනවා. හැම වෙලාවෙම එය අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලා දකිනවා. හොඳට මතක තියාගන්න ඕනේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියනකොට වෙනදා පුරුද්දට පෙනෙන සිද්ධිය ඇතුලේ මේ ඇහැ කියලා තමන්ගේ පැත්තට දික් කරලා මේ රූපය කියලා පෙනෙන සිද්ධිය ඇතුලේ රූපයක් ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ. ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කුඥානි අනිත්‍යයි කියලා නුවණින් බලන්නේ මේ ඵලයට හිත කියලා. පේන දෙයට හිත තියලා නුවණින් බලනවා තව ටිකකින් මේ පෙනෙන දේ නැති වෙනවනේ කියන අදහස ඇතුළේ එනේ අනිත්‍ය රූපය අනිත්‍ය චක්කුඥාන අනිත්‍ය කියන්නේ තව ටිකකින් මේව නැති වෙනකොට මේ පෙනෙන දේ නැති වෙනවා කියන නුවණින් මිසක ඇහැ රූපේ හම්බ වෙලා හැම නෙමෙයි. අර භාවිත ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය භවන සූත්‍රයේ ඔක ලක්ෂණ දෙනවා වෙලා කියලා දෙන්න. උපමා අයකුත් වෙනවා මට මතක විදිහට අර බලවත් පුරුෂෙක් දිවට ගත්ත කෙල ටික පහසුවෙන් විසි කරන්නවා වගේ. දකින්නකොටම සුතෝචා ආර්ය ශ්‍රාවකයා එහා අනිත්‍ය රූපයන්ට චක්කිනා අනිත්‍යයි කියලා දකිනවා බලනවා කියනවා. ඒ වගේ වෙනද අපි හිතන විදිහට පේනකොටම පේන සිද්ධිය ඇහැ දැකලත් ඒ පෙනෙන ඇහි අනිත්‍ය බලනවා නෙමෙයි නේ. හොඳට මතක තියාගන්න. බල්බ් එක පත්තු වෙනකොටම අපි එහෙම කියමුකෝ දැන් මේ ස්විච් එකයි මේ ස්විච් එකයි මේ ස්විච් එකයි කියන ස්විච් තුනක් දැම්මට පස්සේ මේක පත්තු වෙන. පත්තු වෙනකොටම මම කියනවා මේ ස්විච් එකක් නැති වෙනකොට මේකත් නැති වෙන මේකත් නැති වෙනකොට මේක නිවෙනවනේ කියලා හිතනවා හැබැයි දැන් ස්විච් ටික පෙනිලාද මට පෙනිලා නැහැ එතකොට වෙන්නේ මොකද්ද මේ පේන දේ ඇලෙන්නේ නැහැ මම අර නුවණ නිසා ඒ හේතු ටික නැති වෙනකොට මම මේ බලපු දේ දැක්කනවා ඒ වගේ මෙහෙම පේනකොටම පේන දේ තුල වෙනදා වගේ මේ තව ඇහැ මගේ හැත් ඔය වගේ කියලා මේ පේන සිද්ධිය තුළ ඇස් උපදින්න නැහැ. මේ පේන්නේ රූපයක්. මේ පේන්නේ හිතට. කොහොම පේන සිද්ධිය ඇතුලේ ඔය කැලි බලන්නේ එහෙම ඒව නැහැ. හරිද ඵලයක් එලිම. මේ බල්බක ඇතුලේ පත් වෙන සිද්ධිය ඇතුලේ ආපහු හේතු නැහැ සිද්ධ නැහැ. වගේ. ඇහැයි හිතයි රූපයයි නිසා පේනවා හැබැයි එයාට පේනවා කියන සිද්ධිය හැරෙන්න වෙන මුකුත් හම්බ වෙලා නැහැ. හම්බ වෙච්ච හුරුවක් තියෙනවා නම් ඒ කෙලෙසියක් අතිදහවණය පෙනෙන සිද්ධිය ඇතුලේ මෙහෙම හේතුඵල ධම නොදන්නාකම නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත ආශ්‍රවයක් වැරදි අවබෝධයක් තමයි පෙනෙන දේ තුල ඇසුරු කරපු රූප බලපු හුරුවක්. ඕකට කියනවා ලෝකී කියලා. මුළු පටිච්ච සම්පදායෙම ගුණ වෙනවා. ඒ කියන්නේ මේ විදිහට ඇහැයි, හිතයි, රූපයයි ඔතන නාම රූප කියන ධර්මතා දෙකම වෙනවා. මම ඕගලන්ට පහසෙන් තමයි කෙටි කළ මේ ඇහැයි, රූපයයි, හිතයි නිසා පේනවා කියලා කිව්වේ. පේනවා කියන සිද්ධියට ඇහැයි, රූපයයි දෙක රූපයට යනවා. ස්පර්ශය නිසා හිතීට අනුගත උපන ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් යෙදුනාම ඔය නාම රූප දෙකම නිසා රූපයක් තියෙන්නට ඕනේ දුර වෙලා නැහැ. රූපේ තියෙන නිසා නාම ධර්ම ටික තියෙන්නේ. ඒ නාම ධර්මයි රූපයයි කියන ධර්මතා දෙක නිසාම පෙනෙනවා. පෙනෙනවා. එතකොට ඒ හිත එක්ක නාම ධර්ම ටික විතරයි හිතේම යෙදලා හිතේම ගැටලා තියෙන රූපේ හිතේ යෙදෙන්නේ ගැටෙන්නේ නැතුව මේ නාම රූප දෙක පෙනීමට උදව් කරලා තියෙනවා පෙනෙනවා ඊට පස්සේ මනෝ විඥාණයට හසු වෙන්නේ මේ පෙනුමා කියන සිද්ධිය. අපිට පෙවුණු දේ ගන්න එක. එතකොට මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට ඇහත් රූපය දෙක අහකට යනකොටම පෙනෙනවා කියන සිද්ධියම නිරුද්ධ වෙනවා. පෙනෙනවා කියන සිද්ධියම අතහැරෙනවා. එතකොට එයාට මනෝවිඤ්ඤාණයට හැම වෙලාවෙම උත්තරයක් ලැබෙන්නේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්න තමයි. වෙනදට මේ පෙනෙනකොට පෙනෙන දේ ඇතුලේ පුද්ගලය සත්‍යෝ දකින කෙනාට අද පෙනෙනවා කියන සිද්ධිය ඇති වෙන හා නැති වෙන හැටි විතරයි දකින්නේ. ඇත්තටම පෙනෙනවා කියන සිද්ධිය ඇතුලේ එහෙම පුද්ගලය සත්‍යෝ දකින්න බෑ අපි විශාල කෙලෙසියක් නැද්ද? පංච උපාදානස්කන්ධයක ద్వාර ඉක්මවා හැසිරෙනවා කියලා බුදුජානක දේශනා කරන්නේ මේ පේනවා කියන සිද්ධිය චිත්‍රයක් පේන්නේ පේනවා කියන සිද්ධිය හිතට අපි මං කිව්වේ චිත්‍රපටියක් හෝ ටීවී එකක් බලනකොට ඒ පේන දර්ශන ඇතුලේ පුද්ගලියෝ නැහෙනි ඒ හේතු ටික නැතිනකොට ඒ දර්ශනය නැති වෙනවා මිසක ඒ විදිහටමයි මේ හේතු ටික නිසා මේ පේනවා චිත්‍රපටියක් බලනවා වගේ ටීවී එකක් දිහා බලනවා වගේ හේතු ටික නැතිනකොට පේන දේ නැති වෙනවා. ඒතකොට මේ සිද්ධිය ඇතුලේ පුද්ගලයා ඇසුරු කරපු හොරුව ගෙවන්නයි දැන් තියෙන්නේ. ගෙවන්න තියෙන වෙන මොකුත් නෙමෙයි මේකේ මේ විදිහට ටික ටික ටික ටික පෙන්නන්න ඕනේ. හැබැයි ඉතින් ලොකු ස්වභාවයක් දරන්නට වෙනවා මොකක් නිසාද? මේ ජීවිතේ දෙන්නේ අනන්ත ජාති සංසාරය. අපිට හොරුවක් තියෙන්නේ මෙහෙම හේතු ටික නිසා පේනකොටම පේන එක ඇතුලේ ලෝකයක් නැකලා වස්තුවක් ඕතනින් තමයි පටිච්ච සමුපාද චක්‍රය පටන් ගන්න. මේ හේතු ටික නිසා පේනවා හේතු ටික නැති වෙනකොටම පේන දේ නැති වෙනවා. හැබැයි අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාව කියන්නේ දුක දන්නේ නැත්නම් කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි ඇහැ දුකයි රූපේ දුකයි කන දුකයි ශබ්දේ දුකයි ඇයි දුකයි කියන්නේ ඒව තිබුණොත් තණ්හාව ඇති වෙනවා පවතිනවා ඇහැට රූපෙට තණ්හාව ඇති වුණොත් තණ්හාව නැති වුණොත් තමයි උපාදානය නැහැ භවය නැහැ ජරා මරණ එහෙනම් ඇහැ රූපේ හසුවෙන් නැති විදිහට හිටපල්ලා කියලා මෙන්න මෙහෙම කරපල්ලා කියලා පෙන්නකෝ මේ දර්ශනේ දන් නැත්තම් කෙනෙක්. එයා ඇහැට බය නැහැ, රූපෙට බය නැහැ. එයා මොකද කරන්නේ? දැන් මෙහෙම ඉන්න වාසය කරන තැන උගන්වලත් නැහැ, ඉගෙන ගන්නත් නැහැ. එතකොට මොකද කරන්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මෙහෙම පේනකොටම පේන දේ ඇතුළ රූපේ කියලා මෙනෙහි කරනවා. අවිද්‍යාපච්චය සංඛාරා සංකාරපච්ච විඥානං කියන්නේ එතකොටම චක්කු විඥානේ පේනවා. රූප ගැන දැනුමක් ඇති විඥානපච්චය නාම රූපං කියන්නේ දැනගත නාම ධර්ම අරමුණු කළා හිත මේ ආයතනයට බැස ගන්න. ඒක ආයේ ඇහැ හැදෙනවා. ඇහැට රූපයක් ගැටෙන. එතකොට දැන් එක වස්තුවක් විතර සීමා කළායි ගැටෙන්නේ. දැන් පොදු තැනක් නෙවෙයි එක වස්තුවක් විතර සීමා කළායි ගැටෙන්නේ. ඒ ස්පර්ශ වෙන වස්තුව විඳිනවා. හ්ම් විඳිනවා. විඳලා ඒකට තණ්හාවෙන් මගේ පුතානේ මගේ පුතාගේ මූණ කියලා උපාදානත් වෙලා අහකට යනවා. යනකොට ඔන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. දැන් ධර්මයක් ඉන්නවා. ආයෙත් මේ හේතු ටික නිසා පේනවා. දැන් ආයෙත් චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් විද්‍යාපච්ච සංකාර. පේන දෙයට හිතනවා ලස්සන උයනක් නේද වත්තක් නේද විඥානයේ පිහිටනවා. නාම රූප වෙලා වත්ත බලනවා කියන තැනට සීමා වෙලා පේනවා. ඒක විඳිනවා. ඔහොම ඔහොම ඔහොම ඔහොම මේක ඇතුලේ පෙනෙන සිද්ධිය ඇතුලේ ගියාම ඕගලන්ට දැකපු දැකපු දැකපු ගොඩාක් එකතු වෙලා ඇති. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනවා. කනයි ශබ්දයේ සෝත විඤ්ඤාණය නිසා ඇහෙනවා හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. එයා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. ජරා මරණ ශෝක පරිදේ යම්තා දුක කියනවා නම් කනට කියන්න වෙනවා, ශබ්දෙට කියන්න වෙනවා. ඇයි කන ශබ්ද තිබුණොත් තණ්හාව උපදින්න පවතෙන්න පුළුවන්. එහෙම උත් උපාදානය වෙනවා භවය වල ජරා මරණ දුක එනවාමයි. කනට ශබ්දයට තණ්හාව නැති වුණොත් උපාදානය නැහැ, භවය නැහැ, ජරා මරණ නැහැ, දුක එන්නේ ඒ හින්දා කන ශබ්දයේ හමු නොවන විදිහට මෙන්න මෙහෙම හිටපල්ලා කියලා අහගෙන නැහැ. අහගෙන එහෙම ඉන්න දන්නේත් නැහැ. ඒ අවිද්‍යාව නිසා, ඒ ඇත්ත නොදන්නාකම නිසා ධර්මය අහලා නැති ලෝකයා මොකද කරන්නේ? අවිද්‍යාව නිසා ඇහෙනකොට මේ බල්ලෙක් කෑ ගහන සද්දේ කියලා උඩට හිතනවා. හිතුවාම මෙහෙම සද්ද තියනවා කියලා දැනුමක් එනවා යාට. දැනගත්ත සද්දේ සීකල ඒක අහන්න හිත කනට යනවා. ඒතකොට කන හැදෙනවා. එතකොට මේ සද්දේ සීමා කළා හිතනවා. සීමා කළා හිතන්නේ ඒක විතරයි. එතකොට හොඳට ප්‍රියමනාප හෝ එකේ සතුට වෙනවා අප්‍රියමන අපිට ගැටෙනවා. ගැටලා මෙහෙම සද්දයක් තියෙනවා කියලා උපාදාන වෙලා යනවා. එයාට හිතෙනවා බහැර මෙහෙම මෙහෙම සද්ද තියෙනවා කියලා. Tamanta ඇහුණු එකක් නෙමෙයි එයාට දැනෙනවා බාහිර බල්ලෝ කෑ ගහන සද්ද තියෙනවා වාහන යන සද්ද තියෙනවා මෙහෙම එක එක විදිහේ සද්ද තියෙනවා කියලා භවය හැදෙනවා දැන් උන රූපක් තියෙනවා යාගේ ලෝකේ සද්දක් තියෙනවා හරිද ඊට පස්සේ නාසයට ගන්ධයක් ගැටෙනවා නාසයයි ගන්ධයයි ගාහන විඤ්ඤාණ මේ කියනකොට මේ දැන් යථාභූත ස්වභාවයෙන් මම කියන්නේ හම්බ වෙලා නැහැ. නිසා ගන්ධයක් දැනෙනවා. දැන් දැනෙන ගන්ධයට එයා හිතනවා නෙමෙයි. එයා අහලා නැහැ චතුරාර්ය සත්‍යය. ඉපදීම ලැබීම මහලු බව මරණ කෙටියෙන් කියනවන මොයි දුක් ඔක්කොටම නාසයට කියන්න වෙනවා ගන්ධයට කියන්න වෙනවා. ඇයි නාසයේ ගන්ධයේ ප්‍රියයි මధుරයි ඒක තිබ්බොත් සංහව උපදිනවා ඒ මොන භවය ඇති වෙනවා ජරා මරණ දුක එනවා නාසයට ගන්ධයට තණ්හාව නැති වුණොත් උපාදාන වෙන්න බෑ භවය නැහැ ඒ වුණොත් උබල ජරා මරණට යන්නේ ඒ හින්දා නාසයේ ගන්ධය හම්බ වෙන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම හිටපල්ලා කියලා අහගත්තේ නැහැ අහගන්න බැරි වුණා ඒ හින්දා නාසයත් ගන්ධයත් ගහන විඤ්ඤාණයත් කියන හේතු ටිකේ තුල ගන්ධයක් එනවා ඵලයක් ගඳ සුවඳක් දැනෙනවා දැනෙන ගඳ සුවඳ ඇතුළේ මේ පිච්චමල් සුවඳ මේ හඳුන් කූරු සුවඳ කියලා හිතුවාම දැන් මේ Tamanta ගඳ සුවඳක් දවන්නේ මෙහෙම ගඳක් තියෙනවා මේ පිච්චමල්ෙන් මේ ගඳ එන්නේ හඳුන් කූරු ටිකෙන් එන්නේ මේ කැවුම් බදින සුවඳ එන්නේ කියලා දැන් එහෙම එකක් තියෙනවා කියලා තමයි හිතේ හිතුවාම මෙන්න මෙහෙම කැවුම් බදින සුවඳවල් තියෙනවා. පිච්ච මලක මෙහෙම සුවඳ. රෝස මලක මෙහෙම සුවඳ. දැන් දැනුමක් වෙනවා. අවහාම ඒ දැනුම සිහි කළා හිත නාසයට දැසගත්තාම ඒ ගන්ධය සීමා කරගෙන විඳිනවා. ඒ ගන්ධ විතරක් සීමා කරගෙන විඳිනවා. එතකොට ඒකේ තණ්හාව වෙලා මෙහෙම ගන්ධ තියනවාමයි කියලා උපාදාන වෙලා අතහැරෙනවා. එයාගේ ලෝකයේ බහැර අපිට විඳින්න පුළුවන් රෝසමල් සුවඳවල්, කිච්චමල් සුවඳවල්, හඳුන් පූරු සුවඳවල්, කැවුම් පොකුරි සුවඳවල් හරියට සුවඳවල් තියෙනවා. දැන් එයාගේ ලෝකයේ රූපක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ගන්ධක් තියෙනවා අඩු නැහැ. බහැර. හරිද? ආපහුම ඉන්නකොට දිව කියන එකට රස කියන එක ගැටල ජීවහා විඥානයත් ඉපදිලා රසයක් දැනෙනවා මුතයක් දැනෙනවා Tamanට දැනෙනවා දැනුණාම එයා දන්නේ චතුරාර්ය සත්‍යය ඉපදීම ලෙඩවීම මහලු බව මරණය මේ දුක් ඔක්කොටම කෙටියෙන් කියනවා දිවට කියන්න වෙනවා රසට කියන්න වෙනවා ඇයි ඒ දිව රස කියන්නේ ප්‍රියයි මధుරයි සංහව උපදිනවා එක්ක. එහෙම උත් උපාදානය වෙනවා භවය ඇවිල්ලා ජරා මරණ දුක එනවා. දිවට රසට සංහව නැති වුණු උපාදානය වෙන්නේ නැහැ භවය නැහැ ජරා මරණ එන්නේ. ඒ හින්දා දිව හසු නොවන රස හසු නොවන විදිහට හිතපල්ලා. ඇත්ත ඇති හිත බලපල්ලා මෙන්න මෙහෙම. දිවයි රසයි ජීවා විඥානය නිසා තමන්ට රස දැනෙන කමක් උපන්නා. ඒ රසට තිත්ත රස, අඹුල් රස කියලා හිතනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට ඒ රසය නිරුද්ධ වෙනවා. කියලා බලන්න. කියලා ඉගෙන ගන්න නැහැ. දිවයි රසයි දිවාවිඥානය නිසා රස කියලා දැනුමක් එනකොට රස දැනගන්න කමක් එනකොට තමන් රස කියලා දෙකක් දැනුනේ තමන්ට දැනුණා රසයක් කියලා තේරෙන්නේ නැතුව දැහැර තියනවා ඒක රස මෙන්න මේ කේක් කැල්ලේ හරි රහයි එතකොට මේ කැවුම් රස මේ කොකිල් රස මේ චිත්ත රස මේ අඹ අරවි පැනලහයි මේක ගොරක වගේ යප්පා කියලා දැන් ඔන්න මේ හිතුවාම එහෙම විඥානය පිටනවා අන්තිමට දැනුමක් එනවා Tamante දැහැර පැත්තේ ගොරක වගේ රස තියෙනවා, පැන් රස තියෙනවා, කාට රස තියෙනවා, මේවැ මේවැ මේවැ තියෙන්නේ කියලා නිමිතිත් එක්කම උන යාගේ ලෝකේ දැන් රසක් තියෙනවා. හරිද? ඊට පස්සේ කායයි පොට්ටබ්බයයි කාය විඥානයයි නිසා සැපක් දැනෙනවා. එහෙම නැත්නම් කාය පොට්ටබ්බයයි කාය විඥානයේ සෝ සීතලක් දැනෙනවා. උෂ්ණයක් දැනෙනවා. හරි ප්‍රියමනාප මధుර බවක් දැනෙනවා. කටුක බවක් දැනෙනවා. ස්පර්ශය නැති වෙනකොට අර සිසිල් බව, උණුසුම් බව, කටුක බව, මధుර බව නැති වෙනවා. නමුත් එයා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. ඉපදීම, ලැබීම, මහලු බව, මරණය, දුක, කෙටියෙන් කියනවනම් මේ කයට කියන්නේ නෝ පොට්ටබ්බෙදි කියන්නේ ඇයි? කය තිබුණ පොට්ටබ්බෙදිම තණ්හාව ඇති වෙනවා. උපාදාන වෙලා භවය වෙලා ජරා මරණ දුක එනවා. ඒ නිසා කය පොට්ටබ්බේ තණ්හාව නැති වුණොත් උපාදානේ නැහැ, භවේ නැහැ, ජරා මරණ නැහැ. එහෙනම් කය පොට්ටබ්බේ හම්බ වෙන්නේ නැති තැනක හිටපල්ලා කියලා හිටපල්ලා කියලා අවවාදය අහගෙන නැහැ. එහෙම හිටෙන්න දන්නේත් නැහැ. ඒ කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි නිසා තමන්ට සැපසහගත වේදනාවක් එන්නේ. සැපසහගත වේදනාවක් එන්නේ. එයා ඒ වේදනාව එනකොට ඒ ඵලය ඇතුළේ හේතු දකිනවා. මේ වේදනාව ආවේ මෙන්න මේ වස්තුව ගැටෙනකොට මෙන්න මේ ශරීරය ගැටෙනකොට මෙන්න මේ කටු ඇනෙනකොට කියලා හිතනකොට මෙහෙම සැප ලැබෙන වස්තු බහැර තියෙනවා තමයි කියලා දැනුමක් එනවා. දැනුමක් එනවා. ආවට පස්සේ ඒක සිහි කළා ඒක හොයන්න යනවා. විහාම විඥානය කායක බහ ගන්නවා. ඒක විඳිනවා. ඒක උපාදාන වෙලා එනවා. මේ මේ වගේ ස්පර්ශයන් ලෝක ස්පර්ශ කරන්න පුළුවන් කියලා දැනුමකුත් එයාට එනවා. මම ඔය ඉස්සරත්ම මොකද කියලා කියනවා. පොළු කෑල්ලක් අරගෙන ඔගලන්ට ගැහුවොත් කයට පොළු කෑල්ල වැදුනට පස්සේ ඇති වෙන වේදනාවක් තියෙනවනේ. ඕගොල්ලෝ ඒ වේදනාව මිදලා තියෙන මිසක පොළු කැල්ල ඉඳලා තියෙනවද? පොළු කැල්ල දැකලවත් තියෙනවද? දන්නවත් නැහැ. ඉස්සරතෝක යන්න කියලා දිනවා. ඒ වගේ මෙයා දන්නවා කයයි කයට වස්තුවක් ගැටුනහම පොට්ටබ්බයයි කාය විඤ්ඤාණ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට සැපසහගත හෝ දුක්ඛගත වේදනාව නැති වෙනවා. එයා මේ වේදනාවෙන් මේ වගේ වේදනාවක් ඇති උනේ මේ වගේ කයෙන් කියලා වේදනාව ඇතුළේ කයක් දකින්නේ නැහැ. දැන් අපි මේ පේන දේ ඇතුළේ රූප දකිනවා වගේ ලෝකේ අපි දකිනවා නේද මේ මොකක් හරි ඇවුනොත් මේ මේ පුටුව තමයි මගේ මේ ඇවුනේ කකුලේ කියලා කියනවද නැද්ද? කියනවා. අපි වෙන නැති ප්‍රශ්නයක් ඇති කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි කායයි පොට්ටබ්බයයි කාය විඥාන නිසා දුක් වේදනාවක් එනවා. හේතු ටික නැති වුණු සිහියතුව දුක් වේදනාව නැති වෙනවා කියලා බලනවා. බලන්න ඕනේ. නමුත් අපි ඩග්ගල කරන්න මොකද ඵලයේ ආපු ගමන්ම මේ වේදන මේ මේ මේ කටු ඇවුණු හින්දා යප්පා මේ වේදන අම්මෝ යන්නකෝ ඔය කටු හරි නිසා යෑ කියනවා. කියලාද නැද්ද? කියනවා. ඵලයෙන් අපෝ හේතුවට යනවා. ඕකමයි මේ කරන්නේ අපි. එතකොට ආපහු ඔය හොඳට බලන්න කයයි කයට වස්තුවක් ගැටුණාම හිත ඊට අනුගතව තුනහම වේදනාව වෙනවා කියන තැන ප්‍රකටයිනේ. වේදනාව ඇතුළේ ආපහු කයක් හරි කයට ගැටුණු වස්තුවක් හරි දැක්කොත් හරිද? වැරදිනේ. ඒ විද්ධියමයි මේ පේන අරමුණ. අතන වේදනාව ප්‍රකටයි සංඥාව අප්‍රකටයි කයේදී මෙතන ඇහැ රූපයේ චක්කු විඤ්ඤාණය නිසා ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙන්නේ. වේදනාව අප්‍රකටයි සංඥාව ප්‍රකටයි. ඔච්චරයි වෙනස. එකම චෛතසික ටික කයට ගැටුනහම වේදනා සංඥාවන්ගේ සංඥාව අප්‍රකටයි වේදනා චෛතසිකේ ප්‍රකටයි කයට ගැටුනහම. ඇහැට කන්ටනාසිට පෙනෙන එකේ ඔය විදිහටම ස්පර්ශයෙන් වේදනා සංඥා හට ගන්නවා. වේදනාව අප්‍රකටයි සංඥාව ප්‍රකටයි අපිට. මේ හිතට දැනෙන සිද්ධියේදී. ඒකයි මේ වෙනස තියෙන්නේ අපට අහුවෙන්නේ නැත්තේ. නමුත් අර වේදනාව ඇතුලේ කයට යමක් ගැටීම නිසා කාය විඥාන නිසා වේදනාවක් ආවහම වේදනාව ඇතුලේ ආය කයක් දැක්කොත් වැරදි වගේ. ඵලයේ ඇතුලේ ආය හේතු දකින්න බෑ. වගේ මේ පෙනෙන සිද්ධිය ඇතුලේ තව යමක් දකින්න බෑ. එතකොට ওই විදිහටමයි වෙන්නේ. මනසිනුත් එහෙමයි ධර්මාරම්මණයක් ඉතින් ධර්මාරම්මණ කියන්නේ කලින් Taman දැකපු අත්දැකීමක්ම හිතෙන් සිහි කරනවා. හරිද? පිට කොහේව තියෙන දෙයක් නෙමෙයි. Taman රූපයක් දැකපු, සද්දයක් අහපු, ගඳ සුවඳක් ගන්නපු, රසක් විඳපු ස්පර්ශයක් ලැබපු. මේ ස්පර් පංච විඥාණයෙන් විඤ්ඤය වූ අත්දැකීමක් මනෝමය සිහි කරන එක තමයි මනෝපටිච්ච ධම්මේ කියලා කිව්වේ. හරිද? සිහි කරනකොට ඒක දැනගන්න. දැනගන්නවා. දැනගැනීමෙන් ඒ නිසා වේදනා සංඥාවක් පහළ වෙනකොට අහගෙන නැහැ මනස දුකයි ධර්ම ආරමුණ දුකයි මනෝවිඤ්ඤාණය දුකයි. ඇයි ඒව තිබුණු තණ්හාව උපදින්න පවතෙන්න පුළුවන්. එහෙම උපාදාන වෙලා භව වෙනවා. එහෙනම් මනස ධර්මාරම්මන අහු නොවන විදිහට හිටපල්ලා කියලා අහගෙන නැහැ. අර විදිහට එනකොටම වෙන්නේ මොකද්ද? දැහැරින් යමක් සිහි කරනවා තමන්ගේම අත්දැකීම සිහි කරලා දැනගන්නකොටම දැහැර කෙනෙක් සිහි වුණා දෙයක් මට අම්මා සිහි වුණානේ ළමයා සිහි වුණානේ ගෙදර සිහි වුණානේ කියලා දැහැර දෙයක් සිහි වුණා කියලා ඒ තැනකින් ඉඳලා සමහරට තමන්මත් අඬනවා තනියම සිහි කරගන්න. අනේ අපේ අම්මා සිහි වුණා අප්පා අම්මා ඉන්නකොට මෙහෙමයි මෙහෙමයි කියලා දැන් තමන්ගේ විතර කුලට තඬනවා. එතකොට එයාට හිතටත් අඩුවක් නැහැ දැන් නැතත් හිටියා එක්කෝ ඉන්නවා එක්කෝ ඉඳී කියන තැනක මේ ස්පර්ශ ආයතන හයම පුරවනවා මනෝමය අම්මා තාත්තා අපේ දැන් ඉන්නවා ඉන්න අම්මා තාත්තා සිහි කරන්න පුළුවන් එහෙම නැත්නම් දැන් නැහැ හැබැයි හිටියා හිතපු අපේ අම්මා තාත්තා මෙහෙමයි අපිට. අම්මා තාත්තා ඉඳි බලන් යන්න පුළුවන් හිත. වගේ දැනගන්න. ওই විදිහට මනෝමෙනුත් අපිට මේ ස්පර්ශ ආයතන හයම ආවරණය කරමින් උපදිනකොට අඩු නැතුව පුතේ ලෝකයක්. ඔකට තමයි පටිච්ච සම්පාදේ කියන්නේ ලෝකේ ඇති වෙන හැටි අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව කියන තැන දක්වාම මේ ලෝකේ. ඔය එකටම තියෙන අංග ආය කලන්න බෑ. එකටම තියෙන්නේ භවයේ තිබුණොත් මොකද වෙන්නේ? ජාති. ආය ප්‍රතිසන්දි වෙනවා. පෙර ජීවිතෙත් ඔය වගේම භවය හදාගෙන හිටපෙන්ද භවපච්චය ජාති කියන තැනින් අපි උපන්නා. ඉපදුනාට පස්සේ තිබුණ යථාභූත ස්වභාවයේ මේ හේතුඵල ධමයක් මෙතන තිබුණා නම් ප්‍රශ්නේ ඉවරයි. නමුත් අද ඒක නොදන්නා අවිද්‍යාවෙන් අදත් පටන් ගත්ත ලෝකේ අදත් මේ වගේ අවිද්‍යාවෙන් හිතින් කියින් කියින් කරලා ලෝකය නිර්මාණය කරගෙන භවය හදාගෙන අදත් මමත් ඉන්නවා මගේ දුව පුතාලත් ඉන්නවා කියලා අදත් දුක් විඳලා ওই භවය නිසා ජාතිය කෙනෙකුට දෙයාකාරයි භවය නිසා අදත් තමන්ව උපදිලා මගේ දුව පුතා කියලා ආත්ම භාවයම උපදවාගෙන අදත් දුක් විඳිනවා ප්‍රතිසන්දි වශයෙන් කියනවා ජාතිය කියන එක ਦਿੱත්ත ධම්ම සම්පරායික කියන දෙආකාරකෙම අපි විඳිනවා. හර දුක, ඉපදීමේ දුක, පුද්ගල භාවයේ ඉපදීමේ දුක, ਦਿੱත්ත ධම්මව මෙලෝදීම මේ මම කියන කාරණාව උපදවාගෙන දුක් විඳිනවා, පරලොව දුක් විඳිනවා. ඊට පස්සේ දැන් සුතවත ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය දන්නවා කියනකොට මෙන්න මේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියලා මේකේ පෙනෙන සිද්ධිය ඇතුලේ මෙහෙම ගියොත් තමයි ලෝකයක් නිර්මාණය වෙලා මාවත් හැදිලා මගේ දුව පුතා දරුමල්ලොත් හැදිලා අදත් දුක් වෙනවා ප්‍රතිසන්දියට යන්න වෙන්නේ කියලා දකින්න තමයි ජරා මරණ දුක් ටික දකින්නේ මේ. ඒ හින්දා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා හැටියට එයා දකින දුක් නැති කරන ක්‍රමය තමයි මෙන්න මේ විදිහට ඉන්නේ. එයා දන්නවා මේ හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා හොඳට ඇත්ත ඇත්තටි දකින්න හිත තබනවා. ඵලයේ ඇතුලේ හේතු දකින්නේ එතකොට මොකද වෙන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය දැන් හේතු ඒක පෙනිලා නැහැ හිතගෙන ඉන්න තර ඒ නිසා පෙනෙනවා හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා කිසිම වෙලාවක මනස කෝප්‍ය වශයෙන් විසිරෙන්නේ ඇවිස්සෙන්නේ නැහැ පෙනෙන දේ ඇතුලේ මේ පෙනෙන දේ ඇතුලේ තව රූපයක් බලපු හොරුවක් තිබුණා නම් ටික ටික ගෙවෙනවා අලුතෙන් රූප බලන හුරු එකතු වෙන්නේ එතකොට පෙනෙන දේ ඇතුලේ රූප ගැන මෙනෙහි නොකරන නිසා රූප ගැන දැනුමක් හිටින්නේ එන්නේ එන්නේ එන්නේ දැනුන්නේ නැහැ. ඒ අනුව විඥානය පිහිටන්නේ නාම රූප වෙලා ආයතන හද ස්පර්ශ වෙලා භවය හැදෙනවා කියන සිද්ධියක් වෙන්නේ කනත් එහෙමයි. එතකොට මෙයා කනයි ශබ්දයේ සෝත විඥානය නිසා ඇහෙන කමක් වෙනවා. ඇහෙනවා. සුතේ සුතමත්තා. කනයි ශබ්දයයි සෝත විඥානය කියන තුන නැති වෙනකොට මොකද වෙන්නේ? ඇහෙන දේ නැති වෙනවා. අපි කවදාවත් කවුරුවත් අපිට ඇහුණු දෙයකට එහා දෙයක් දන්නේ නැහැ. අපිට ඇහුණු දෙයක් අපි හිතලා කියලා තියෙනවා මිසක එයා දන්නවා නම් කනක් ඕනේ. බාහිර ශබ්ද රූපයයි හිතයි සුන්දනා නිසාම ඇහෙනවා කියලා සද්දයක් මොන විදිය ඇහෙන දෙයක් ආවත් ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඇහෙන දේ නිරුද්ධ වෙනවා මිසක මට ඇහෙන විදිහේ දෙයක්. බාහිර රූපෙට අයිතිත් නැහැ. කනට අයිතිත් නැහැ. හිතට අයිතිත් නැහැ. එහෙනම් මට බැනගුණු මිනිහෙක් හම්බ වෙන්නේ යම් ආකාරයක ශබ්ද තරංගයක් ආවහම කන නිසා ශබ්ද තරංගයක් විතරයි තියෙන්නේ. ඒ ශබ්ද තරංගයයි කණයි මමත් හිත ඊට යොමු කරපු නිසා ඒ ටිකේ ප්‍රතිඵලය ඇහෙනවා. මෙහෙම ඇහෙනවා කියන සිද්ධිය මේ ධර්මතා තුනක ප්‍රතිඵලයක් මිසක පිටත gedhi පිටිම මේ ඇහෙන එකක් තිබිලා මට ඇහෙනවා එහෙම නෙමෙයි කවදාවත් වෙන්නේ නැහැ එහෙම. අපි හිතාගන්නේ මේ වගේ gedhi පිටින්ම මට ඇහෙන විදිහේ සද්දයක් මරණ මෙහා කටින් පිට වුණා ඒ මෙහෙම මෙහෙමම දැනනා වගේ දැනකින් අපිට ඇහෙන්නේ. එහෙම නැහැ. අපි තරහ අරගෙන තියෙන්නේ බහැර කෙනෙකුට බැන්න එකට නෙමෙයි. මට ඇහුනහම ඇහුණු දෙයට ආ මට මේ විදිහට බලනවානේ කියලා හිතලා කියනවා. මට ඇහුණාට පස්සේ ඇහුණු දෙයට හිතනවා අපි. ඕක හිත වේගවත් නිසා වේගයෙන් වෙනවා. ඔය තරම් වේගයකටම නුවණක් යනවා. මම අර කියන්නේ නොදන්නා භාෂාවකින් කවුරු හරි කතා කළොත් අපිට තේරෙනවද? කනයි ශබ්දයේ සෝත විඤ්ඤාණය නිසා ඇහෙනවා. ඇහෙන දෙයට අපි හිතන්න දන්නේ නැති හින්දා ඒ වෙලා තියෙන්නේ. මෙතනදි වෙලා තියෙන්නේ මොකද්ද? ඇහෙන දෙයට හිතලා අපි ඇහෙනවත් එක්කම මට බැන්න කියලා හිතලා දෙවනුවට ඇහෙනකොට සිහි කරගෙන තියෙන්නේ. තමන් බැනුම් හදාගෙන බැනුම් අහලා තියෙන මිසක. එහෙම කවුරුවත් දැනලා නැහැ. අර ගෑණි මට බැන්න මෙහෙම මෙහෙම වචන කියලා පාදකමලට හොඳට උපෙන්නේ. කියන්නේ නමුත් එහෙම බැනුම් අපි බැනුම් හදාගෙන බැනුම් ආපු දුක උපද්දවාගෙන දුක් විඳින අය. කවදාහවත් ප්‍රශ්නයක් නැහැ. තිබුණු දුකක් විඳින්න වුණා නම් ඒක විඳින්න වෙන එක ස්වභාව ධර්මයක් කියන්නේ. නමුත් අවිද්‍යාව නිසා දුක උපද්දවාගෙන දුක් විඳින තරම් කාලකන්ණි විචය අපි. තියෙන දෙයකින් දුක් විඳින්න කෙනෙක් ඉන්නවනම් ඒ රහතන් වහන්සේලායි. දුක උපද්වා ගන්න නෙමෙයි සීත දැනේ බඩගින්න දැනේ පිපාසය දැනේ උෂ්ණ දැනේ මැසි මදුරු ආව ස්පර්ශයක් දැනේ ඒ දුක කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති දුකක් කියනවා නම් කියනවා ඒ ටික එකකින් විඳිනවා ඒද ඒකෙද මම දුක් විඳිනවා කියලා එහෙම කෙනෙක් නැහැ කයයි පුට්ටබ්බයයි කාය විඤ්ඤාණය දුක් වේදනාවක් ඇතිවෙනකොට උච්චරම තමයි ධර්මතාවය මුකුත් නැහැ ආයේ මේ ওই ටික දකින මම එහෙම නැහැ එතකොට ඒ හේතු ටික නිසා මේ වේදනාව ඇති වෙන හේතු නැතිව නැති වෙනවා කියන සිද්ධියත් ඒක දකින නුවණත් විතරමයි තියෙන්නේ. ස්කන්ධයි නුවණයි විතරයි ඒක තියෙන්නේ. අපිට ස්කන්ධයි කෙලෙසුයි ටිකයි තියෙන්නේ. එතකොට ඔනෝයි චතුරාර්ය සත්‍යයෙන් පින්නේ අන්තිමට වෙන මුකුත් නෙමේ මෙන්න මේ දර්ශනය පෙන්වන්න මේ දර්ශනය නැතුව ඇහැ රූපේ පරිහරණය කළොත් උපාදානයේ භවය හැදෙන ලෝකය හැදෙනවා කියන කාරණාව තමයි දුකයි කියලා කියන්නේ. ලෝකේ දුකයි. දුකට හේතුව මේ ඇහැ රූප කන ශබ්ද ආරම්භය තණ්හා උපාදාන වීම. තණ්හා උපාදානය නැති වුණොත් මේ ජරා මරණ දුකින් ලෝකේ හැදෙන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මෙහෙම ඉන්න කියලා ඇහැ රූප කන ශබ්ද ඇසුරු නොවන විදිහට ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? දැන් උඩට හරවලා තිබ්බේක යටට හරවන්න තියෙන්නේ අපිට. හරිද? පෙනුනට පස්සේ පෙනුනට පස්සේ ඇහැ රූප චක්කු විඥානය කියලා පරිහරණය කළ හුරු වෙච්ච අපි දැන් ඕක තමන්වරු මොකේද? තේන්ද ඉස්සෙල්ල මේ ටික යෙදිලා ඊට පස්සේ පෙනුනොත් ඉතරයි පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. හරිද? පොඩි වෙනසයි කරන්න ඕනේ. එතකොට ඕගලන්ට ඇහැ රූප චක්කු විඥානය කවදාවත් හම්බ වෙලා තියෙනවද? හම්බ වෙලාම නැහැ. ඒ ටික ඒ ටිකේ ප්‍රතිඵලය පේනවා. ලෝකේ කෙනා විපල්ලාසයි කියන්නේ විපරිත සංඥාවක් කියන්නේ පෙරලිච්ච සංඥාවක් යට තියෙන්නේ. එයා ඉන්නේ අනිත් පැත්තට. උල්ලෙන් හිටගෙන වගේ. හරිද? කකුල් දෙකෙන් හිටගෙන ඉන්නකොට එයා දකින්න උල්ලෙන් හිටගෙන ඉන්න එක තමයි ඇත්ත කියලා. අපි කියනවා නෑ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ කියලා කියන එක තමයි මේ. ඇත්තටම හිටගෙන ඉන්නේ උල්ලෙන්ද කකුලෙන්ද? කකුල් දෙක. නමුත් ලෝකයා දකින්න ඔළුවෙන් හිටගෙන තමයි ඇත්ත කියලා. ඒ කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඥානය කියන දෙක නිසා පෙනුනට පස්සේ මේ පෙනෙන එක ඇතුළේ තමයි ඇහැ රූප චක්කු විඥානේ තියෙන්නේ කියලා තමයි හිතන්නේ. මේ පේන රූපේ කණාලියක් ගාවට ගිහිල්ලා ආ මේ මගේ ඇහැ ආ අර ඇහැ පේන්නේ ওই වගේම තමයි මගේ ඇහැ ඈ එහෙනම් මේ හිතට තමයි මේකත් පේන්නේ කියලා හොඳට පේන සිද්ධිය තුළ හැරූප දාගෙන ඉන්නේ ඕකේ තමයි ලෝකේ ජීවත් වෙන්නේ දැන් අපි මොකද කරන්නේ? ඔහොම තියෙන එක යටට ගන්නවා. පොඩි වෙනසයි කරන්නේ. හැබැයි ඉතින් 100ක් තියෙනවා. හොඳට 100 තියෙනවා. මොකටද 100 තියෙන්නේ? කකුලෙන් හිටගෙන උලියෙන් හිටගත්ත හොරු අයින් කරන්න. ඈ හැම වෙලෙම පින සිද්ධිය තුළ ඇහැ රූප බලපු හොරු හොරුව ගෙවෙන්න කරන්න ඕන මොකද්ද? නෑ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිසයි පෙවුනේ. පුච්චර ඇත්ත. බුදුදහම කියන සම්මා දිට්ඨි සත්‍ය අවබෝධයක්. අය මොකොත් නෙමෙයි ඇත්ත ඇති ඇති අවබෝධ කරන ධහමක්. වෙන මොකොත්ම කළා නෑ. මෙයා කළේ මොකද්ද? ඇත්ත ඇති ඇති දකින සත්‍ය අවබෝධයක් විතරයි කරන්නේ. සත්‍ය අවබෝධයට මේ සියලු දුක නැති වෙලා යනවා මිසක නිවන් දකින්න කියලා මේ අපි අමුතු විද්‍යාවක්ද මේ කරන්නේ නැහැ. අපි නැති දෙයක්ද මේ හිතන්නේ. ඇත්තටම අපි බලමු බුදුහාමුදුරේ දේශනා කළ නිසාද ඇත්තටම අපිට තේරෙන නිසාද කියලා ඇහැයි රූපයයි චක්කු විඥානය නිසා පෙනෙනවද? පෙනුනේ ඇතුළ ඇහැ රූපය චක්කු විඥානය තියෙනවද? පෙනුනට පස්සේ ඇහැයි රූපේ හම්බ වෙනවද? ඇහැයි රූපේ චක්කු විඥානය යෙදුණු නිසා පේනවද? ඒක බුදුහාමුදුරු දේශනා කරන නිසා ඔයගොල්ලෝ පිළිගන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පේනවද? ඈ එහෙනම් පෙනුනට පස්සේ මේ රූපේ මේ ඇහැ කිව්වොත් හරිද? අපි හරියට මේ අන්නාසික ඩියක් ඔය කරගෙන ඉන්නේ. ගහක් නිසා ගෙඩියක් ඇවිල්ලා ගෙඩිය උඩ ගහක් දකිනවා. දෙපත් නායක වගේ දෙපැත්තෙම අපිට අස්කම් තියෙනවා. ඇයි? ඇහැයි රූපය චක්කු විඥානේ ඕන වෙනවා පේන්න. ඒකට පස්සේ ඒකිට ඇහැ රූප චක්කු විඥානේ දෙනවා. උනෝක තමයි ලෝකේ හැදෙන චක්‍ර. මම කියන එක තේරෙනවා. මෙන්න මේ වරදා පරින්න. ඒකාන්තේ මේ ජීවිතයේදීම කෙලෙස් පිරුණුවෙන් කිසිම නෑ. සතර සත්‍ය කියන්නම මොකද්ද? පෙනෙන දේ ඇතුලේ මේ ඇහැ රූප කන ශබ්ද කියලා නිමිති ගත්තොත් මොකද වෙන්නේ? එයා දකිනවා එහෙම නිමිති ගන්න එක මොකේ ප්‍රතිඵලද? අවිද්‍යාවක ප්‍රතිඵලය මොකද්ද? ඇහැ හම්බ වුණොත් රූපේ හම්බ වුණොත් කන ශබ්දේ හම්බ වුණොත් අපිට සංහාව උපාදානේ වෙනවා. ඒ කියන්නේ ඕනනම් ජීවිත වෙලා බලන්න දැන් මේ වගේ දර්ශනයකට හිත තියන්නේ නැතුව ඕගොල්ලෝ එද මේ වගේ දර්ශනයකට හිත තියන්නේ නැතුව කෙනෙක්ගේ මූණ දිහා ළමයෙක් දිහා දෙයක් දිහා හිත සීමා කරලා ඒ වස්තුව විතරක් බලන්න. කිලිම රූපයක් අහුවේ. අහු වෙනකොට තණ්හාව දුරු කරන්න පුළුවන්ද කියලා දරුවගේ මූණ පුරාගේ මූණ දිහා බලන්න. බල්ලේ ඉවරලා තණ්හාව අයින් කරන්න පුළුවන්ද කියලා. පැත්තකට යන්න මගේ ළමයා අතන ඉන්නවා කියන අදහස හිතේ නැද්ද කියලා බලන්න. එතකොට ඔගොල්ලෝ බැරි වෙලා එහෙම සීමා කරන්නේ නැතුව මේ වගේ දර්ශනයකින් හිටියොත් ඇහැ රූපේ චක්කු විඤ්ඤාය නිසා මට පේනවා. පේන දෙයට මගේ මොනකුරා කියලා කියනවා. දැන් මට මේ පේන සිද්ධියට මගේ දරුවා මගේ මොනකුරා කියලා කියනවා. හැබැයි මෙහෙම පේන සිද්ධිය ඇතුළත තියෙන ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාය නිසා. හැබැයි මොනකුරාගේ දරුවාගේ කියලා එහෙම රූප නැහැ මට පේන දෙයටයි මම කියලා තියෙනවා. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය නැතිනම් මොකද වෙන්නේ? තියෙන දේ නැති වෙනවා. පැත්තකට ගියාම දරුවා මුණු පුරා කියලා හිතපු දේ සිහි කළ හැකි. එතකොට Taman සිහි කරන්නේ මම දැකපු අත්දැකීම. දරුවා මුණු පුරා කියලා යම් රූපයක් දැක්කනම් දැකපු රූපෙට හිතුවනම් ඒ සිද්ධිය මට සිහි වෙනවා. දැකපු දේ. එයා දන්නවා ඒ දැකපු දේ ඒ හේතු ටික නැති වුණාට නිරුද්ධම වෙලා. ආයෙත් ඕන්නම් දරුවා බලන්න යනවා කියලා යනකොට ඉන්න දරුවෙක් බලන්න ඉන්න මුණුපුරේ බලන්න යනවා නෙමෙයි. එයා ගන්නවා. මේ ඇහැ අරගෙන රූප ධාතුව තැන්ට ගියාම චක්කු විඥාන ඊට අනුගතව උපන්නාම ආයෙත් පෙනේ. ආයෙත් පෙනේ. එදාටත් මුණුපුරා කියලා බලනවා. ආයෙත් එනවා. බැලුවත් නිමිතිට ඔහොම ටික දවසක් යන්නේ. මෙහෙම යනකොට දරුවා මොන පුරා කියලා බලන තැනක තියෙන ආධිනව ටික දකින අර කාමයේ ගිනියඟුරු වලක් වගේ මේ ඇහැ උපද්දනවා කියන එක ගින්දරක් උපද්දනවා වගේ කියන තැනකට වගන්න ඕන නැතන් එනවා. එදාට අවශ්‍යතාවයකට ආයතන පරිහරණය කරන මිසක උමනාවේ එහෙම සැන්නකෙලි පවත්තන තරම් ලස්සන රූප ශබ්ද මේ නැහැ. තියෙන්නේ ජරා මරණයට ගහගෙන යන මාර්ය විසින් අටෝප ගුල්මයි කියලා නුවණක් එනවා. ඒක කෙනාට මෙන්න ඕන එකක්. මේ දර්ශනේ තියෙනකොට. ඉතින් ඔන්න ওই ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. හරිද? අපි මේ සිල් ගන්නේ මේ වගේ දර්ශනයක් ඉගෙන ගන්නත් ඊට පස්සේ මේ වගේ දර්ශනයක් ඉගෙන ගත්තාම ගෙවල් දොරවල් වල ධර්මවල වැඩ කටයුතු ASCII මේ දර්ශනේ සියුම් වැඩි මේ වගේ එකක් උදා ගන්න බෑ. ගෙදරදී. අපි උපාය කරගන්නවා පොයේ දවසට සිල් සමාදන් වෙලා හිත ටිකක් ටිකක් හරි කමතහනකින් වඩමු ඒ දවස පාවත මේ දර්ශනය හුරු කරනවා ටික ටිකක් ටික ටිකක් හරි හරිද සිල් ගන්න දෙන එක උපායක් මේ වගේ දැනගත්ත කෙනා එන්නේම ඇවිල්ලා පැත්තකට ඉඳගෙන මොනවද කතා බහ කරන්න දෙන්නේ එයා දන්නවා මට සතර ගෙවා ගන්න ඕනෙමයි මාරයට අහු නොවෙන්න ඕනේ මෙහෙම දර්ශනයක් තියෙන මේක මට විතර දොරේ ඉඳගෙන දැන් දන්නවා කරන්න බෑ. මොකද මේ දර්ශනේ දැනගත්තට එහෙම සංයෝජන එකපාරට ගෙවෙන්නේ නැහැ. දැන් අපි දන්නවා විකාක උපාසිකාව වගේයි 70 වයසේ මේ දර්ශනේ අහලා තියෙනවා. තුවාන්නා. ඒක අවහල්වා කියලා දරුවෝ 20 දෙනෙක් හැදුණා. කාම සංයෝජන එහෙම ලේසියකට ගෙවෙන්නේ නැහැ මේ දර්ශනේ තිබුණා කියන්නේ. ඒක භාවිතා කරන්න. එතකොට බඳුල මල්ලිකාව කියන්නේ ඒත් එහෙම දරුවෝගේ 16 32ක් ඈ 32ක් ඒ හතරද ඒකෝවම ඒ කියන්නේ හටගත් දේවල් නිරුද්ධ වෙනවා යම් කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධම් යමක් දැකීමෙන් දකින්නදී දැකින පස්සේ නිරුද්ධයි අහනදී ඇහෙන පස්සේ නිරුද්ධයි දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියලා දැකලා තියෙනවා අපි ඔය දන්නවනේ අරගොල්ලෝ දැකලම තියෙනවා දැක්කත් වෙනවා කාමේ කාමයේ කාන්දමක් වගේ ඒකට බලයි ඈ එහෙම පේනකොටම වර්ණ පුරුද්දට දරුවා කියන අදහසම තමයි එන්නේ. ගෙදර කියන අදහසම තමයි න්‍යාය මේක ඔක්කොම ඇහෙනවා. ඈ යාළුවෙක් හම්බ වුණාම යම් පාටියකට කිව්වහම ආයෙ ඔක්කොම ඇහෙනවා. හරිද? ඒ නිසා එයා දන්නවා මේ හැබැයි යකින් කොච්චර ගියක්. එයාට මොනක් තියනවා සතර දිවා ගන්න නම් මෙන්න මෙතන තමයි එකම පිහිට එකම මායයට පේන්නේ නැතුව හැඟ වෙන්න තියෙන එකම තැන. කියලා දන්නවා. එතකොට එයා සමහරු හතර පොයටම සිල් ගන්නවා කියන්නේ වැඩියෙන් උපාය කරනවා. ඈ මහත්ය හැම ගෙදර දෙකන අදත් විල දීපන් කියන්නේ නැහැ. මහත්තු සිල් ගන්න දෙන උපාසකම්ලා මේ වතුර කලයක් ගැන දීපංකෝ කියන්නේ නැහැ. ඉතින් කට්ටියේ උපායක් කරගන්නවා මොකද දර්ශනේ වඩා ගන්න. ඉතින් මේ එන්නේ වෙන මොකෝකටවත් නෙමෙයි එදාට හරි. එදාට හරි. තමන්ට මාර්ගයෙන් නිදිලා යන මේ විමුක්ති මාවත හුරු පුරුදු කරන්න. එයා සීනාසනයකට පන්සලකට ගිහිල්ලා ඒවා සමාදන් වෙලා හොඳට සිහිය පවත්නවා. වායාම සති සමාධි කියන්නේ හොඳට සිහිය පවත්වන සම්මාදිට්ඨිය ඉදිරියට යනකොට ආපහු වෙනකොට හිත හිත වටපිට බලනකොට උනත් එහෙම බලන්න බලන්න තමයි වෙන්නේ. මම බලනකොට ඒ ස්පර්ශය නිසා කෙනේ නේද? මේක තව ගොඩක් දියුණුවනකොට ඔච්චර ලොකුවට අර්ථ දක්වන්න ඕනේ කයයි පොට්ටබ්බයයි දෙක හේතුයි කියන තැනට හිත ඇදිලා ස්පර්ශ නිසා වේදනා සංඥා ඇදිලා නාම රූප නිසා විඥානය වෙනවා මෙහෙම නේද තේන්නේ කොහොම ඕන්නේ මේක හොද්දට දියුණුවහම ස්පර්ශ නිසා පින්නකමක් වෙයි නේද ස්පර්ශ නැතිනොත් පින්නකම නැති වෙන්නේ නේද කියලා කෙටියෙන් බලන්න පුළුවන් එතකොට එයා ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්ව ගන්න දන්නවා ඇහැයි රූපයයි හිතයි එකතු වුණහම තුන්දෙනාගේ ස්පර්ශය. ඒ නිසායි තේන්නේ. ස්පර්ශය නැතුව උනොත් පේනවා. කියනකොට මේ තුන්දෙනා නැති වුණහම පේනක නැති වෙන කියන උත්තරේ කියනවා. එහෙම දැනක වටපිට බලනවා. එතකොට ඉරියව් පව සංවරයි. ඔය විදිහට ගස් යටකට, ගල් යටකට කොහාට හරි ගිහිල්ලා පුළුවන් තරම් මහන්සි වෙනවා. එහෙම භාවනා කර කර ඉන්නකොම දැන් අර පන්සලට ඇවිල්ලානේ. භාවනා කරනකොට ස්වාමීන් වහන්සේලා වහම මොන දහම් කටළු එහෙම ගන්න අපිට වෙලාවක් දෙන්නේ. හැම වෙලෙම බණ කියන්න ඕනේ එන්නේ භාවනා කරන පුරුදු වෙන පුරුදු වෙන එකේ ප්‍රශ්න විසඳ ගන්න තමයි. එතකොට ඔන්නේ ස්වාමීන් වහන්සේලා ධම් සභා මණ්ඩපයක් තියෙනවා උපාසක උපාසිකා වෙන්න ඒගොල්ලන්ගේ දහම් ගැටළු ප්‍රශ්න භාවනා කරනවා කියන කතා කරුවම ආයෙත් ඉදිරියට. දැන් මොන ටිකක් කරු. ගෙදර ගිහිල්ලා දවස් දෙකක් කරු වෙනවා ආයෙත් අමතක කළා ධම් වාසනේ. කොහොම කොහොම කොහොම කොහොම කරනකොට ටික දවසක් යනකොට මෙහාට මේ දර්ශනය හුරු වෙනවා. හුරු වෙලා ගෙදරදිත් මේක ටික ටික පවත්වන්න පුළුවන් මට්ටමට ගන්නවා. එතකන් තමයි මෙහෙම අන්තිමට මැරෙන්න මොහොතකට කන් ඒ කාන්තෙන් එයා මේ සාසනේ පිහිටක් ලැබලා අඩුම ගානේ අඩුම සකදාගාම වෙලාවක් තමයි වහන් කියන තැන බොහොම මේ දර්ශනය හොඳට නුවණක් තියෙන කෙනාට අඩුම ලංකේ ලංසුවකට ලාභෙටම ගන්න පුළුවන් තැන තමයි සෝවාන්. ඒක ඉක්මනටම ගන්න පුළුවන්. ඊට එහාට යන්න පුළුවන් හැටියට දකින්න එහා. ආන් එහෙම කළා තමයි සරත්නෝර හත් කෝටිය ජනකා හේතු. ඒ හින්දා ඊගාව පොයට නම් එනකොට මේක වඩා ටිකක් දිනු වෙලා එන්න ඕනේ. හරිද? මේ දුන්නු අද අල්ලා දුන්නු දේ අමතක කරන් දෙපා අතහරින්න දෙපා අනන්ත සංසාරේ දුක දීපත් කරගන්න. අර මම මතක් කළේ අර සත්තු මොනෝ ගහලා ඒ වගේ තත්ත්වයටපත් වුණොත් දැන් හැංගිලිතාවක් හැදුනොත් තක් ගාලා අම්මා යම් බෙහෙත් ගන්නද තාත්තයන් බෙහෙත් ගන්න එකේ හැමදාම ඔහොම ඉන්නේ අර වගේ තැනට උපන්නොත් කවුද ඉන්නේ බෙහෙත් ගන්න ඒ බඳු සසර උඩුක් වේදියාගෙන ඉන්නේ කියන කමත කරන් දෙපා ඒ හින්දා හොඳට මුදලාම උත්සාහවත් වෙන්න ඕනේ. දැන් ඕන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. ඕනේ නෙමෙයි දර්ශනයට අදාළව. නැත්නම් හරි හම්බුද්ද බුදුපහම කියන්නේ හොඳට ඕනේ හන්දට. ස්පර්ශය හටගත් මොහොතේ ස්පර්ශ නිරෝධය වෙනවා තමයි දකින්නවා නම් තමයි කරන්න කරන්නේ. නෑ තමන් හැම වෙලාවෙම ඵලයට හිතත කියලා තමයි හිතන්නේ. නිකන් හිතන්නේ. මට දැන් මෙහෙම පේනවා නම් මේ සමස්තයක් වශයෙන් මේ පේනවා නම් පේන සිද්ධිය තමන්ට හම් වෙලා නැහැ. තමන් නෝනෙන් දන්නෝ ඇහැයි රූපේ චක්කු විඤ්ඤාය සුන්දරාගේ එකතු ස්පර්ශය නිසායි මේ පේන්නේ. එතකොට තමන්ට වෙන දෙයක් පේනකොට නැත්තම් වෙන පැත්තක් හැරුණොත් තම හොඳට දන්නවා මොකද්ද මේ පේන දේ නැති වෙනවා කියන්නේ මොකක් වුණේද ස්පර්ශයේ විදුණුසේ පේන දේ නැති වෙනවා ඒක තව දෙයක් තියෙනකොට ටග්ගල ගන්න දැන් වෙන ස්පර්ශයක් නිසා නේ තියෙන්නේ. ඇහැ කොච්චර අනිත්‍යද රූපේ කොච්චර අනිත්‍යද චක්කු ඥාන කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද කියලා දකිනවා. දැනෙන එක වෙනස් වෙන ගාන එයා දකින්නේ මොකද්ද? ඇහි අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු ඥාන අනිත්‍ය. මේ දර්ශනය දන්නේ නැතුව මේක ඇතුලේ රූපයක් එහෙම ඇල්ලුවොත් තමයි භවයට යන්නේ. දැන් එයා හොඳට දන්නවා. ඒකයි චතුරාර්ය සත්‍ය දන්නවා කියන්නේ ඇහැ රූප කියන්නේ මොකද්ද? දුකමයි කියලා දන්නවා. මොකද ජරා මරණ දුකයි ඇහැට කියලා කිව්වේ ඇහැ තුල තියෙන හින්දා නෙමෙයි. ඇහැ හම්බුනොත් රූප කියනකොට මේ පෙන්වෙන සිද්ධිය නැතු මේ දර්ශනය නැතුව වෙනම සිද්ධියක් බලන්න ගියොත් අපි. දැන් මේ දර්ශනය අමතක කරලා වෙනද විදියට රූප බලන්න මත්තමක හිටියොත්. ඔය දැන් අපි නොදන්නා වුණාට මේ පෙන්වෙන සිද්ධියක් ඇතුලේ මේ ඉන්නේ. මේ ඉන්නේ. හරිද? දන්නේ අපි සිනහ සිද්ධියක් ඇතුලේ කියලා. සිනහ හැම දේවල් එක්ක ඉන්නේ වගේ දැනගෙන අපිට තේරෙන්නේ. නමුත් එහෙම පෙනෙන එක වස්තුවක් සීමා කරගෙන අල්ලගත්තාම භවයේ හිටිනවා. පැත්තකට යනකොට දැකපු දේ අතන් තියනවා කියලා හිතනවා. ඒ හින්දා හැම වෙලාවෙම මතක් කරන්නේ කේන්ද්‍රී සීමා නොවෙන්න පොදු මනස පොදු කියන්නේ සීමා නොකරන ලද මනසෙන් අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා මේකට කියනවා. අප්‍රමාණ සංඥාව. ඒ කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥානය කියන ටික මුලදී අර්ථ දක්වන්න තමන් අර්ථ දක්වන්න වෙනවා. ඒ කියන්නේ ආම ස්පර්ශය කියන තැනකින් ගන්න තමන්ට හයිය නැති. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥාන නිසා පිළිනකම් වෙනවා. හැම වෙලාවෙම හොඳට සිහි කරලා මතක් කරලා තමන් නැවත නැවත ආවර්ජනා කරලා තියාගන්න ඕනේ ඇහැ නිසා රූපේ නිසා චක්කු නිසා කියලා පෙන්නකොට වෙනද වගේ පුරුදු විදිහට තමන්ගේ පැත්තට ඇඟිල්ල හිත යොමු කළා හිත නමල ඇහැ කියලාවත් පෙනෙන සිද්ධිය ඇතුලේ ඒ වස්තු ඇත්ත වෙලා මේ රූප කියලාවත් නෙමෙයි බලන්නේ. ඇහැ නිසා රූපය නිසා චක්කු නිසා පෙනෙන කම වෙනවා කියවම සමස්තයක් වශයෙන්ම අපි උදාහරණයක් හරියට ගත්තොත් දැන් මෙහෙම ඉන්නකොට මම ෆොටෝ එකක් ගැහුවා. මේ තියෙන සටහන එහෙම ෆොටෝ එකේ තියෙනවනේ. ඒ විදිහට එක දර්ශනයක් නේ. හරිද? මේ දර්ශනයක්. මේ පේනවා කියන සිද්ධිය. එතකොට මේ පේනවා කියන සමස්තයක් සිද්ධියම ඇති වෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන ටික හේතු වෙලා ස්පර්ශ ප්‍රත්‍යය. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා තමයි බලන්නේ. එතකොට සමස්තයක් වශයෙන් තමන්ට පෙනුණු සිද්ධියට මේක පුරා සිම් සිද්ධියක්. අර අරකම තමයි හොඳට කාවර්ජන කරගන්නේ. මොකද්ද? තරංගක් තියෙනවා, ටීවී එකක් තියෙනවා, තිබුණොත් අපි දන්නේ ඒකට බැලුවේ නැත්තම්. අපි බලන්නත් ඕන. තරංග එන්නත් ඕන. ටීවී එක තියෙන්නත් ඕන. තුන් දෙනාම නිසා පේනවා. බලන්න බලනවා කියන සිතියේ පේනවා කියන සිතියේ දෙකක්. නේ? එතකොට ඒ ටීවී එක දිහා බලපු නිසා ටීවී එකයි තරංගයි ඇවිල්ලා ඒකේ රූප තිබුණ නිසා අපි බලපු නිසා පේනවා. කියන සිද්ධියක් තියෙනවානේ. ආන් මේ පේනවා කියන සිද්ධිය තමයි ඇත්තකටම පෙන්වන්නේ නේද? මනෝවිඤ්ඤාණයට නැත්නම් අත්පැත්තක විහාම ආවර්ජන කරන සිරුරු සිද්ධ. ඕම ඔය විදිහ ටික ටික ටික ටික හුරු කරන්නේ. පෙනුණු සිද්ධිය ඇතුලේ මෙහෙම ඇහැ රූප කියලා පරිහරණය කරන ගානේ මතක් කරගන්න මොකද්ද? මම දුක්කටම උරුමකාරයෙක් වෙන ප්‍රතිපදාවක නේද ඉන්නේ කියන කාරණා මොකද චතුරාර්ය සත්‍ය දන්නවා යා. ඇහැ රූප කියන්නේ නිකන් මේ ඇහැට රූපේට ආදිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. දෙජනස දේශනා කරන සබ්බම් වික්ක වේආදිත්ත. මාන සියල්ල ඇවිල්ලා ගන්නවා. මොකද්ද? චක්කුම් වික්ක වේආදිත්තං රූපා වික්ක වේආදිත්තං චක්කු විඥානං ආදිත්තං සෝතාදිත්ත සෝතං ආදිත්තං සද්ධායත්තං සෝත විඥාන ඇහැ රූප කන ශබ්ද චක්කුනාශේ ගන්ධේ දිව රස මේ ඔක්කොම ටික ඇවිල්ලා ගන්නවා. කේනාදිත්ත මොකෙන්ද ඇවිල්ලා දැන් තියෙන්නේ? රාගග්ගේ, දේසග්ගේ, මෝහග්ගේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝකවල දුක්ඛ, දොමන, සුඛායාසයෙන් ඇවිල්ලා ගන්නවද? මහන්නේ ඇහැ ආත්මස ඇවිල්ලාගෙන රූපේ ආත්මස ඇවිල්ලාගෙන කන ආත්මස ඇවිල්ලාගෙන ශබ්දේ ආත්මස ඇවිල්ලාගෙන මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් රාග දේශ මොහ කියන ගින්නෙන් ඇවිදලා මේ ඇහැ පරිහරණය කළ ඇහෙන් එහෙම රූපය රූපය බලලා කන පරිහරණය කළ කනෙන් හොඳට ශබ්ද අහලා ලෝකයේ තුල තමයි නිന്ദා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන හොරකම් කිරීම මංකොල්ල කෑම අසාධාරණකම් අයුක්තිකම් ඔක්කොම දුක් ටික තියෙනවා. ඉතින් මේක ලෝකෙ කියන්නේ හැමදාම ඔකෝ ප්‍රශ්නෙම තමයි. අපි ඉතින් කියනවා නම් මේ රජවරු මෙහෙම කරනවා හොරකම් කරනවා, ගහ කනවා, මංකොල්ල කනවා. ඒක තමයි ලෝකේ හැටි. ලෝකේ හැම වෙලාවෙම බලවතා කොහොම කොහම හරි කරනවා, දුබලය දිනනවා, කැලෙනවා, කුඩු වෙනවා. ඒ නිසාමයි මේක දුකයි කිව්වේ. ඉතින් Taman ඒක මිදෙන්නේ නැතුව ඉන්නවනම් ඉතින් දුක විඳෙයි. ඒ හින්දායි මේක මිදෙන්න කිව්වේ. මේක කවදාවත් මේක අසාධාරණ කයින් ආයින් කළ සාධාරණයි කියලා හදන්න පුළුවන් තැනක් එහෙම නෙමෙයි මේ ලෝකේ කියන්නේ. ඕකේ තියෙනවා ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියලා ධර්මතා අටක්. ඔය අට අනුව පෙරලි පෙරලිම තමයි ඕක ඇතුළේ ඉන්න කෙනාට ඉන්න වෙන්නේ. කිසි වෙලාවක ඔය අට නවත්තන්න ඕක ලෝක ධර්මතා. යම් කිසි කෙනෙක් ලාභයමයි යසසමයි ප්‍රශංසාවමයි සැපමයි කියන හතර විතරක් නම් බලාපොරොත්තු වෙන්නේ ඔක වෙන්නේ. ඔය අට ඇතුළේ ඕක තියෙනවා. ඔකට කියනවා අටලෝ දහම කියලා. ලෝක ධර්මතා අටක්. ඒ හින්දා අරම මෙව්ව කෙරුවා අරයා මෙව්ව කෙරුවා කියලා ඔය අපි අලාභයේ ආයස නින්දාව දුක කියන ටිකටනේ කාටවත් චෝදනා කරන්නේ. ඉතින් එපා නම් ලෝකේ අතරින්ද නේද? ලෝකේ හොඳ නැහැ කියන නිසා තමයි බුදුදහම අතල පහළ වෙන්නේ. හොඳට මතක තියාගන්න ඔය ධර්මතා අට ඇතුලේ ඔය ධර්මතාවට නැති තැනක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. ওই ධර්මතාවට තියෙන ලෝකේ ඇතුලේ ওই ධර්මතාවට ස්පර්ශ නොවි ඉන්න තැනක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. එහෙනම් තමයි ලෝකෝත්තර කියලා ලෝකෙන් ඒතර ওই ධර්මතා අටෙන් තොර තැනක් හොයලා දුන්නේ. මෙන්න මෙතන තමයි දුක නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔන්න මම මට පුළුවන් විදිහට මාර්ගයක් පෙන්වුවා කරන හැටිත් කියලා දුන්න දැන් ඉතින් කෙනා කෙනාට තමයි තියෙන්නේ අපිට නිවන් දකින්ද ප්‍රධාන වශයෙන් තියෙනවා. කාරණා දිට්ඨි සම්පන්න වෙන්න. කල්යාණ මිත්‍රයතුට සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනස්කාරය කියලා ධර්මත හතරක් තියෙනවා. සෝතපට්ඨියංග ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න සෝවාන් වෙන්න අංග කියනවා හතරක්. සෝවාන් වෙන්න අංග හතරක් තියෙනවා. මොකද්ද? කල්යන්ත්‍රය තුළ සද්ධර්මස්වණේ යෝනිසෝමනස්ක ධර්මාධර්ම ප්‍රතිපද. ඕකෙන් හතරක් අනුගේ දෙකක් අනුගෙන් ලැබෙන්න ඕන දෙකක් අපෙන් කරන්නේ. කල්යාණ මිත්‍රය තුළ සද්ධර්මස්වණේ කියන දෙක ලැබෙන්න ඕන කොහෙන්ද? පිටින්. ඔන්න දැන් ඒක ලැබිලා තියෙනවා. දැන් ඕගොල්ලන්ගෙන් කියනවා දැන් ඒතුරු වෙන අඩු දෙකක් ගන්න ඕනේ. මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ ධර්මාංගම් ප්‍රතිපද. යෝනිසෝ මනසිකාරය කියනවා මොකක් ඔබ කරේ හිතවන අහගත්ත විදිහටයි හිතන්නේ. දැන් අහගත්තනේ මෙන්න මෙහෙමයි දුක ගෙවෙන්නේ. ඒ හින්දා විතර මෙන්න මෙහෙම යමක් බලනකොට බලන්න රූපයක් බලන්න මෙහෙම. රූපයක් බලන්න කොහොමද? රූපයක් බලන්න. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. හැබැයි රූපයක් බලනකොට හොඳට දන්නවා කොහොමද වෙනද විදියට රූපය අහු වෙන විදියට එහෙම නෙමෙයි මායයට අහු නොවන විදියට අර වනපත් සූත්‍රයේ පෙන්වනවා වගේ කාම නැමැති කොටුවට ඇවිල්ලා කනකොල කාලත් යනවා ඒක අල්ලන්න බෑ වගේ තැනකින් තමයි තියෙන්නේ මුසපත් වෙලා හිටියොත් කෙනෙක් මායයට අහු වෙනවා ලෝකය බලන විදියට රූපයක් බලනවා යා හැබැයි මායයට තමයි නොබල ඉන්නව නෙමෙයි ලෝකයා මල පුඩුවට බෙල්ල තබාගෙන තමයි මේක අනුභව කරන්නේ. ලෝකයා රූපේ බලනවා කෙලින්ම බෙල්ල තුඹුරු තියාගෙන හිරවැන්නවා. ඈ හැමගිල්ල වගේ. මෙතන මාළුව හැමත් කනවා කටුව ගියෙන්නේ නැතුව. වගේ සිද්ධිය හරි සියුම් සිද්ධියක් නේද? ඒ වගේ ලෝකයා දකින රූපියත් බලනවා මෙයා. හැබැයි මාරයට අහුවෙන්නේ ඒකට හේතුව තමයි මොකද්ද? හේතු ටික යටට ඵලයේ උඩට තියලා බලනවා. හරි උපයක් දර්ශනය. ලෝකයා ඵලයේ යටට තියලා හේතු උඩට තියලා බලනවා. ඒ හින්දා හැමට අහු වෙනවා. අපි ඕකාරේ පැතර කරනවා. මොකද්ද? හේතු යටට තියලා ඵලයේ උඩට තියලා ලෝකයේ බලනක බලනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට පේන දේත් අපිට නිරුද්ධයි. හැබැයි බැලුවා. අනිවාර්යම නුවණින්. පච්චත්තම් වේදිතබ්බෝ වින්නේ හොයි. නුවණැත්තා විසින් තම තමා කෙරෙහිම දතිය දෙනවා. මොනැති කියලා. එතකොට ඒ විදිහට බැලුවාම ඒකයි රහතන් වහන්සේ නමක් ලෝකෙට ලෝකෙට හොයන්නත් බෑ කාටවත්. හොයන්න පුළුවන්. ඒ ලෝකය දකින්න අරමුණේම දකින්නවා. ඒ ඉන්න විදිහටම කතා කරනවා. හැබැයි බාහිර කෙනා තියෙන රූපයකට කතා කරනකොට මෙයා මට පේන දෙයට කතා කරනවා. කතා කරනවා. පැත්තකට යනකොට යනවා. අන්න ඒ වගේ අපි විසින් උපාය කරගන්න ඕන තමන්ගේ පැත්තෙන් තියෙන්න ඕන යෝනිසෝමනසිකාර ධර්ම ධර්ම ප්‍රතිපත්ති කියනකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේ අහගත්ත විදිහට හිතනවා. ඒ හිතන දර්ශනය සම්පූර්ණ වෙන්න උපකාර පිණිස සීල සමාධියක පුරනවා. මොකද නීවරණ ධර්ම වැඩි නම් පේනවා අඩුයි. ඒ හින්දා මේ පෙන්වන දර්ශනේ ඉක්මනට පේන්න. ඉක්මනට ආශ්‍රයක් ගෙවා ගන්න උපකාර පිණිස සමතකම තහක් වඩනවා. සමතකම ධනක් වඩා ගන්න උපකාර පිණිස සීලයක පිළිපදිනවා. සීල සමාධිය කියන්නේ ශරණ ධර්ම. හරිද? කර්ම ධර්මයක පිළිතලා පින්නපු විදියට සම්මා දිට්ඨියෙන් යෝනිසමස්කාර කරනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිටින්මට යනවා. එතකොට එයා මේ විදිහට යෝනිසෝමනසිකාරය කරනකොට මේ දර්ශනය ටික ටික වැඩෙනවා. ඒක එයාගේ විද්‍යාව. ඒකට උපකාර සීල සමාධි දෙකක් තියෙනවා. ඒක චරණ ධර්ම. එයා විද්‍යාචරණ ධර්මයෙන් සම්පූර්ණ වෙනකොට රහත් කියලා කියනවා. හරිද? ඔහොම යනකොට රහත් වලට ටික කලක් යනකොට ඇත්තටම මේ හේතු ටික නිසා පෙනෙන කම වෙන හේතු නැතුව නැති වෙනවා කියලා පෙනෙන එක ඇතුළේ යමක් ගන්න නැතුව මෙහෙම පුළුවන් සිද්ධියක් තියෙනව නේද කියලා හොඳට පේන දැනගත්තා වෙනවා දැන් තාම පේන්නේ නැහැ ඔයගලන්ට අනුමාන දැනුමක් තමයි තියෙන්නේ ඔක හොඳටම පෙනෙන දවසක් තියෙනවා එතකොට මම කොහාට යනකොට ඇත්තට මේ හේතු ටික නිසා පෙනෙන බව හදාගන්න ආපහු එනකොට පෙනෙන බව ඉතුරු නැතුවම නැති වෙනව නේද කියලා දකින්න. යං කිංච සම්මුතිය ධම්මං සම්බන්තන්නේ පොද්දමතු දකින්න දවසක් තියෙනවා. එදාට කියනවා දික්ති සම්පන්නයි කියලා. එදාට එයා විශ්වාස කරන්නේ එයා දකින හින්දා මෙතක කවුරුත් කිව්වටවත් නෑ. දැන් අද මේක කිව්වහම ඕගොල්ලන්ට තේරෙනවා ඇත්ත තමයි කියලා. මොකද එහෙම අහනකොටම එහෙම දැක්මක් තියෙන හින්දා තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ කෙලින්ම බෞද්ධයන්ට බණ කිව්වේ නෑ. අබෞද්ධය අයට කිව්වොත් මේ වගේ අහනකොටම පෙන්වන්න පුළුවන් දර්ශනයක් තිබුණේ හින්දා මෙහෙ ඉන්න මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් දර්ශනයක් තිබුණේ හින්දා යාවේ. ඊට පස්සේ අනකොටම පේනවා. ඔකට කිව්වා එතකොට ඒ වගේ තැනකට ආවහම යංකිච්ච සමුදේ තමන් සම්බන්ධ නිරෝධම. කියන තැනට එනකොට කියනවා සෝතපන්න කියලා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් කල්‍යාණ මිත්‍රයෝ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසමනස ධර්ම ධර්ම ප්‍රතිපදිකින් ධර්මක හතර පිටෙන් සෝතපන්න වුණා. දැන් එයාට තියෙන සෝතපන්නාංග. බුද්ධි අවිච්ඡප්පසාද, ධම්මේ අවිච්ඡප්පසාද, සංඝේ අවිච්ඡප්පසාද, අරියකාන්ත සීලය කියන හතරක් තියෙන සෝතපන්න බුද්ධලයාගේ බුදුහාමුදුරුවෝ කෙරේ පැහැදීම හෙළෙන්නේවත් නැහැ. මොකද දුකෙන් ඈතර වෙන තැනක් නැහැ. මේකමයි කියලා දක්ෂින තැනටම ඇවිල්ලානේ. ඒ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙත් මේ ධර්මයේ කෙරෙත් මේ ප්‍රතිපදාවන්ගේ සංගය කෙරෙහි එයාගේ ශ්‍රද්ධාව හෙළ දෙන්නේම නෑ ඔබට දුකෙන් නිවෙන්න විමුක්තිය ලබා දෙන්න අහං අහවල් කරන පුළුවන් එතන මෙහෙමත් වස්තු දෙනවා කිව්වොත් මේ ශාස්ත්‍රෝන් වහන්සේ අතහැරලා වෙන ශාස්ත්‍රෝරෙක් ගාවට යනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ වගේම අරියකාන්ත සීලයෙන් යුක්තයි. කියලා ඔන්න ඔය හතරෙන් යුක්ත වෙනවා. එතකොට තමන්ටම තමන් සෝවාන්ද නැද්ද කියලා කියන්න පුළුවන්. ඕගොල්ලෝ සෝවාන් වුණාම දන්නේ අනිත් කෙනෙක් නෙමෙයි ඕගොල්ලෝම දන්නවා. මට තමන්ම දන්නවා මේ හේතු ටික නිසා පෙනෙනකම් වෙන හේතු නැතුව නැති වෙනවා. මෙහෙම එකක් තියෙනවා තමයි මේ පෙනෙන එක ඇතුළේම බලන එක වැරදි කියලා පෙනෙනවද? එතකොට කොහාට හරි යනකොට එතන හේතු ටික නිසා පෙනෙනකම හදාගත්ත ඒක එක මං ගනුදෙනු කෙරුවා එනකොටම පෙනෙන්නේ නැති වෙනවා. කියන එක මට තේරුණාද? තේරෙනවද? කියනක තේරෙනවා තමයි. තේරුණා නම් තමයි දන්නවා. මට යම් කිසි සම්බන්ධතාවක් සම්බන්ධන්නේ කොහොමද මම කියන එක. මෙහෙම එකක් තියෙනවා කියලා දකිනවා. මම අපායට යන්නේ නැහැ. නිවන නියත වෙච්ච කෙනෙක් කියලා තමන්ට පේනවා. අය තමන් සෝවාන් නොවි මේ මේ මේ තමන්වත් නොදෙන සෝවාන් වෙන්නේ එහෙම නැහැ. ditthi සම්පන්න පුද්ගලයා සිල් සංස්කාර අනිත්‍යයි කියලා දකිනවා. මොකද ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කුඥානය අනිත්‍යයි, කන ශබ්ද අනිත්‍යමයි කියන නුවණක් එනවා. ඒ දැන් මෙහෙම මේ පෙනෙන හැන දේ හේතු ටික නිසා හටගත්ත හේතු නැතුව නැති වෙනවා කියලා දකිනකොට ඇහැ රූපී චක්ඤ්ඤය අනිත්‍ය දකින්නේ සුදෝතාර්ය ශ්‍රාවකයා ඇහැ අනාත්ම රූපය අනත්ත චක්ඤ්ඤය අනාත්මයි කියලා දන්නවා. ඒ දැන් Tamanට හම්බ වෙලා Tamanගේ වසඟවත් පොත්තෙන් ඇහැ රූප හම්බ වෙනවද? අනාත්මයි කියලාම දකිනවා. එයා සීල සංස්කාරයේ දුකයි කියලා දකිනවා. ඇහැ දුකයි, රූපය දුකයි, චක්ඤ්ඤය දුකයි, කන ශබ්දයේ සෝත විඤ්ඤාණය දුකමයි කියලා දකිනවා. දකින්න දුරුතාවය. ඇයි ඒවා හුනොත් සංහාව ඇති වෙලා උපාදාන වෙලා භවය වෙලා ජරා මරණ දුක එනවමයි. ඒවා තණ්හාව නැති වුණොත් තමයි දුකෙන් ඉඳෙන්න පුළුවන්. ඒ හින්දා මෙහෙම ඉන්නෝනේ කියලා දර්ශනය දකිනවා. එහෙනම් සියලු සංස්කාරය අනිත්‍යයි සියලු සංස්කාරය දුකයි සියලු ධර්ම අනාත්මයි කියන එක ධිටි සම්පන්න පුද්ගලයා දකිනවා. දන්නවා. එහෙනම් ඔන්න ඔය ටික එක සතියක් දෙකක් හොඳට මහන්සි වෙලා වීර්යය ඇතුව මේ දේශනාව මම රෙකෝඩ් කරලා තියෙනවා ෆෝන් එකෙන් කවුරුත් රෙකෝඩ් කරලා තියෙනවා පස්සේ අහගෙන හරි ගිහිල්ලා හොයාගෙන ආපහු ආපහු ටිකක් අහලා හරි එක සතියක් උත්සාහවත් වෙලා බලන්න ජීවිතේ දුක ගෙවෙන්නේ නැද්ද කියලා නිදෙන්නේ නැද්ද කියලා මොකද මම මේ මතක් කරන්නේ මගේ බණක් නෙවෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ මේ වගේ දර්ශනයක් දෙන්නේ ඉතින් මේක ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පරිසම්පාද ඔක්කොම ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන අභිධර්මයයි සූත්‍රෝ වවා ඉගෙනගෙන ඉගෙනගෙන උද්‍යව්‍ය භංග ඥානය බයිසුපත්ත ඥානය ආදින මුංචිතු කම්මේසා පත් සංකාර සංකාරෝපේක්ඛාමියව ලබලා ලබලා ලබලා ලබලා කෙරෝටම ගිහලා නම් ලැබෙන්නේ මේ නිවන් දකින අය ඇති ඒ දබුදුරජාණන් වහන්සේ කාලේ හත් හැවිලි වයසේ අවුරුදු 120ක් ගිහිල්ලා වයසට ගිය අය ඉගෙන ලැබුවා. එක කොහෙවත් බණ අහලා නැති ගිහිපිරි බණ අහලා දේශනාව අවසානයේ සමහරට 69ක් 60 දෙනෙක් සෝවාන් වුණා 500ක් සෝවාන් වුණා ගිහියයි. දැන් මේ ජීවිතෙන් ගන්න ආපවණු ස්කන්ධ ධාතු ආයතන ඉන්දිය පරිසම්පාද උද්‍යවයේ බංග ඔය කොම් පුරාගෙන පුරාගෙන පුරාගෙන අවුරුදු ගානක් වඩලාද? නමුත් ගෙදර ඉඳලා ආවා උපාසිකාවත් එක්ක කුමාරියවරු 500ක් ගිහිල්ලා බණ ඇහුව බණ අහලා ආවේ උපාසිකාවත් එක්ක සමවයස 70 වයස කුමාරෝ කුමාරිකව 500ම ගොවන් වෙලා ආවේ 70 වයස කුමාරිකව 500ම ගොවන් වෙලා ආවේ ඔක්කොම මොකද ගෙවල් වල ඉඳන් විදර්ශනා ඥාන දාන පන්ති කියතියද මේ ධර්මයේ වඩාගෙන යනකොට වෙන ඕනවල වැඩෙනවා ටිකේ ආරම්භයක් කියන්නට ඕන ඒ හින්දා කෝටුවස් අපි අහන්න දැන් ඕගොල්ලෝ මේක කළා බලන්න පුළුවන්ද නැද්ද කියලා. දැන් අපි වුරුදු ගාණක් භාවනා කළානේ නේ. සෝවාන් වෙන වෙයි, සකදාගාම වෙයි නැත්නම් තියා අපිට තාම මෙච්චර භාවනා කරලා හිල්ුණේවත් නැහැ කියලා. නමුත් මේවත් කළා බලන්න. ඒද නැද්ද කියලා මේකෙදි යමක් හරිනම් ඕනෑකට එක තැනක පළ වෙන්න බෑ. තමන්ටම තේරෙන්න ඕනේ. කොච්චර හරි භාවනා ප්‍රතිපනියම දර්ශනයක් නම් මට දැකපහපු දේවල් පැත්තකට ගිහිලා සිහි කර කර තල මරන්නවත් සිහි කර කර අඬන්නවත් බැරි වෙන්න ඕනේ. මේ නුවණින් ඒක වළක්වන්න ඕනේ. මට පුළුවන් නම් දැකපු ළමයව දැකලා ආපහු ගිහිල්ලා ළමයා සිහි කර කර සතුටු වෙන්න හෝ දුක් වෙන්න ලෝකයාගේ මනසට වඩා මගේ මනසේ වෙනසක් වෙලා නැහැ. එහෙනම් පුතග්ජන භූමියේ ඉක්මවා සිටී ආර්ය භූමියට ආවා. කියන්නේ අපිට භූමියක් ඕ. ලෝකෙම නෙන්නේ. නමුත් නෑ මේ ශාසනේ වෙනම පොලොවක් හැදෙනවා. යාට ජීවත් වෙන්න. පුතජන භූමියේ හිතයක් ඉක්මවා හිතයක් කියන්නේ වෙනද ලෝකයට තිබුණේ මේ ඇහෙන් රූප බලනවා, රූපයක හිතනවා කියනවා, ගනුදෙනු කරනවා විතරමයි. කනෙන් ශබ්ද අහලා ශබ්දයක හිතනවා කියනවා කරනවා විතරමයි ලෝකයට තිබුණේ. නාසයේ ගඳ සුවඳයි එක්ක අතර විතරයි ලෝකයට තිබුණේ. දිවෙන් රසක් බලලා ඒකට හිතන එක විතරමයි තිබුණේ. නමුත් මෙයා පුතජන භූමිය ඉක්මා හිටි ආහාර භූමියට ආවා කියන්නේ වෙන උදිමක් හම්බ වුණා. ඇහැ, රූප, කන, ශබ්ද පරිහරණය නොකර නමුත් වාසය කරන්න තැනක් හම්බ වුණා පොළොව. එදා ඉඳලා එයා දන්නවා මට දැන් වෙනවා මම ශේක භූමියට ආවා. වෙන පොළොවක් තියෙනවා මට හික්මෙන්. ශේක කියන්නේ හික්මෙනවා. හික්මෙන්ද දැන් වෙනම තැනක් තියෙනවා යාට. වෙනදා ඇහැ රූප කන ශබ්ද බලලා ඒ අතර විතරක් හැතුරුණු මට අද ඒව මගහැරලා මෙන්න මෙහෙම යන්න තාම යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාට දැනුමක් තියෙනවා මෙන්න මෙහෙම තැනක් තියෙනවා තමයි. කියලා වෙනම පොළොව පොළොව කම් වෙලා තියෙනවා. දිවක් කම් වෙලා තියෙනවා. නේ? ආ මේක තමයි මේ බෞද්ධයේ හැටියට අපේ සාස්ත්‍රඥ වහන්සේගේ මුරුම වෙච්ච පොළොව කියලා කිව්වේ. සතිපට්ඨාන කියලා කිව්වේ හැබැයි ඕක නිතරම 100න් තමයි පුරන්න වෙන්නේ. සතිපට්ඨානෙ වඩන්න කියලා කියන්නේ ওই දර්ශනේ 100කින් තොරව 100 අතහැරුණොත් මොකද වෙන්නේ? දෙලින්ම හැරුණුමයි. මේ සති මහණනේ පියා සති ඉඩමේ වාසය කරන්න කියලා කිව්ව සතිපට්ඨාන මේ සම්මා දිට්ඨියයි ඒකටම තමයි සම්මා දිට්ඨිය පුරන්න තියෙන 100. එතකොට 100 පිටවගෙන 100ෙන්ම තමයි නිතරම ඉඳ වෙන්නේ මේ මායාවේ ඉඳගෙන වෙන්න වෙලා. ඒ හින්දා මෙතෙන්ට එන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවා ඈ. වෙන නැවත යනකම සම්මා සම්බුද්ධ කමන්නේ අපි තමන්ගේ නිවීම නිදීම මේ ජීවිතයේදී හදාගන්නට මේ දේශනාව හේතු කරගන්න. මේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝ රත්නයේ මගේමයි කියන අදහස් ඇතු වචන ටික නොකියුවා ක්‍රියාවතුලින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගන්න තුනුරුවන් කෙරෙහි විශ්වාසය තබා ගන්න මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරලා මහ කුසල සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්තුන්වත් මේ පින්තුන්ගේ වල්දුවා රැක රක්ෂා දිස්ත්‍රික්ක අධිපති ශාසන මාර්ගිෂ්ඨ කර සීල දෙවියන්ගේ තින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දීවිපතුන් බෝධික මුතුන් වන සංසත්තා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං Thank you.